සමදනාටම තෙරුවන් සරණයි. අද අවර්ෂ 2019ක් වුණු අගෝස්තු මාසේ 18 වෙනි ඉරිදා විදිහේ කවන්ට සිලස අන්තර්ජාතික දහම් සේවාව මගින් පවත්වන ධර්ම සාකච්ඡාවේ ආරම්භක මොහොතයි මේ මේ සඳහා සභා මණ්ඩපයට පැමිණි සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රියන් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද දිනයේ ධර්ම සාකච්ඡාව සඳහා ආරම්භයක් ලබා දෙන ලෙස ඉතාම ගෞරවයෙන් සත්‍යයතුමාට ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි සත්‍යයතුමා. සම්මා සම්බුදු සරණයි. අපි තථාගතයන් වහන්සේට අපේ ගෞරවනීය වන්දනීය වූ ශාස්ත්‍රඥ වහන්සේට බෙතිසිතින් ගෞරවයෙන් කෘතඥතා පූර්වකව ප්‍රණිපාත කරමු වන්දනා කරමු নমස්කාර කරමු දිගනිකායේ සීතක්ඛන්ද වර්ගයේ සූත්‍ර සාකච්ඡා කරන්න මේ කාලය තුල නමුත් පසුගිය සතියේ අපි පුට්ටපාද සූත්‍රයට අනුයුක්ත වූ සූත්‍රයක් සාකච්ඡා කළා ඉත්තහත්ති සාරිපුත්ත සූත්‍රය ඊට අනතුරුව ඊටම යාබදව ආපු කාරණයක් නිසා අනුමිත්ත චේතෝ සමාධිය අවශ්‍ය නිසා තිස්ස බ්‍රහ්මා සූත්‍රයත් එක්ක සම්බන්ධ කරගත්තා. ඒ ධර්ම සාකච්ඡාවලදී මතුවෙන කරුණු අනුව අපේ නියමිත සූත්‍රය සුභ සූත්‍රය වුණත් සුභ සූත්‍රය අනිත් සූත්‍ර වගේම සමානයි ආනන්ද හාමුදුරුව දේශනා කරනවා ඒ සුභ මානවකට තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල ඊට පස්සේ ඥාන ඊට පස්සේ පඤ්ඤාස්කන්ධය වෙන්නේ. ඒ සීල සමාධි ප්‍රඥා ස්කන්ධය තුන ගැන මහන්සි දේශනයක් කරන්න. ඉතින්දී මේ සාකච්ඡාවක් ඇටියෙට සුබස් මානවිකයාගේ ගෙදරදී. එකට එන කලින් ඒකත් එසේම අපිට තියාගෙන අපි මීට කලින් බොහෝ කලකට ඒ හිතේදී වසර 5කට කලින් සාකච්ඡා කර සූත්‍රයක් මහා කච්චාන හාමුදුරු දේශනා කරන සූත්‍රයක් සාකච්ඡා කරන්න හිතුණා අප ළඟට අපට ලං වෙන්න අප කියලා ඉන්න මේ පැවැත්ම තුළට ලං වෙන්න පුළුවන් සූත්‍රයක් හැටියට. සම්දේට අවධානයෙන් කතා කරන්නත් කියන්නට උත්සාහ ගන්නවා. අසන්නනුත් ඒ විදිහට අසන්නට ඒවම් මේ සුතං මා විසින් මෙසේ අසන ලදී ඒකං සම්යං ආයස්මා මහා කච්චානු මහා කච්චාන හාමුදුරන් වහන්සේ අවන්තිසු විහෙරති අවන්ති ජනපදයන්නේ වාසය කරනවා කුරරගරේ පපාතේ පබ්බති ප්‍රපාතේ කියලා පර්වතයක කුරරගර නගරේ අතකෝ හාලිද්දිකානි ගහපති හාලිද්දිකානි ඒ ගෘහපතිතුමා යේනායස්මා මහා කච්චානෝ තේන උපසංකම්මි ඒ මහා කච්චාන හඳු ඉන්නේ දිහාවට ගියා. උපසංකමිත උන්වහන්සේ වෙතට එළඹ පැමිණිලා ආයස්පන්ත මහා කච්චානං අභිවාදිත්වා ඒ මහා කච්චාන හාමුදුරන් වහන්සේට ගෞරවපූර්වක නමස්කාර කරලා ඒකමන්තන් නිසීදී ඒ ළඟපත් එතනම වාඩි වුණා කිට්ටුවකට. ඒක මං තනිසින්නෝ කෝ හාලිද්දිකාන් ගහපති පැත්තකින් වාඩි වෙච්ච හාලි හාලිද්දිකාන් ගහපතිතුමා ආයස්මන්තම් මහා කච්චානං එත්තුච මා කච්චාන හාමුදුරන් වහන්සේට මේක කිව්ව මහා කච්චාන හාමුදුර කියන්නේ බොහොම ප්‍රඥා සම්පන්න ධර්ම සාකච්ඡාවන් තාම අගේට ප්‍රකාශ කරන්න පුළුවන් තථාගතයන් වහන්සේ විසිනුත් අනුමත වර්ණා කරපු උත්මේ. මේ හාලිදිකානි සූත්‍රය හාලිදිකානි ගහපතිතුමා ධර්මයේ ගැඹුරට අදාරලා ඒ ගැන දැනීමක් තියෙන බව පේනවා මේ සූත්‍රයෙන්. එයා කීව කතාවක්. උත්තමිදම් භන්තේ භගවතා අටක වගේ මාගන්ධිය පඤ්ඤේ. බන්තේ ස්වාමින් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින් අර්ථක වර්ගයේ මාගන්ධිය ප්‍රශ්නයේදී මෙන්න මේක කියලා තියෙනවා. ඒ කියන්නේ සුත්ත නිපාතයේ තියෙන අර්ථක පාරාණික වර්ග දෙක. ඒ ඒ දෙකේම තියෙන්නේ ගැඹුරු සූත්‍ර අපි සමහර සූත්‍ර සාකච්ඡා කළා. ඒ මේ මාගන්ධිය ඒ පාරායන වර්ගයේ සුත්ත නිපාතයේ අර්ථකන වර්ගයේ මාගන්ධිය ප්‍රශ්නයේ ප්‍රශ්නයේ තියෙන මෙන්න මේ දේශනය අපි ගා සාකච්ඡා කරලා තියෙනවා. මෙහෙම කිව්වා කියලා ගාථාව කියලා එතුමා අහනවා මේ කොහොමද මේක විස්තර වශයෙන් දැනගන්න පුළුවන් කියලා. මොකන්ද ගාථාව? ඕකම් පහය අනිකේත සාරි. නිවස අත්හැරලා දාලා අනිකේතසාරී නිවසක් නැති කෙනෙකු හැදෙන්න හැසිරේ. ගාමේ අකුබ්බම් මුනිසන්තවා මුනිවරයා ගම්ෙහි මිනිසුත් සම් මිනිසුන් සමගම කෙනකොට ඒ තමන්ගේ නගරයේ හරි ඉන්න අනිත් එක්ක සම්බන්ධතා පවත්වන්නේ නැහැ. කාමේහි රිත්තු බලාපොරොත්තු වලින් ඌමනාවල් වලින් කාමයන්ගෙන් හිස්සල තියෙන්නේ මනස. අපුරේ කරානෝ Taman ඉදිරියට යමකින් ඉදිරියට යන්න ඕනි කියන අදහසක් නැහැ. කතන්න විග්ගය ජන ජනේන සෛරා ඒ නිසා ජනයත් එක්ක සම්බන්ධතා පවත්න්නේ වාද විවාද කරන්නේ නැහැ තමන්ගේ මතය ඔප්පු කරන්න හදන වගේ දේවල් කරන්න හදන්න. ඒකේ තේරුම නෙවෙයි මොකද්ද කියලා. කොහොමද මේකේ තේරුම? එතකොට එක් හත් පද හතරේම තියෙනවා අර්ථ හතර. તો මහා කච්චානහාමුදුර කියන දේ අනුව අපිට පුළුවන් මේ තේරුම දැනගන්න. මොකද අහගන්නට වෙනවා මාතුසා ගන්නම් කියලා දෙන්නට කියලා දෙන්න කියා ගන්නට රූප ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ ඔන්න හොඳම පදේ මේ විඥානයේ නවා තැම්පල රූප ධාතු රූප ධාතු රාග විනිබද්ධංච පන විඥානං ඕක සාරීති බුද්ධි ඒ විඥානයේ රූප ධාතු රාගයේ එක්ක සම්බන්ධ වුණාම බැඳි බැඳෙන්න පටන් ගත්තාම ඒක ඕකසාරී වෙනවා. ඒක පදිංචි කාර්යයක් බවට පත් දැන් පොට්ටපාද සූත්‍රයේදී අපගෙන ගත්ත බුදුරජාන් වහන්සේ අර අත්ත පටිලාභ ගැන දේශනා කරද්දී මතක් වෙනවා. දැනට මේක අයින් කරගන්න එපා මේක ලේසි හැමදාම කියන දේ කියලා අයින් කරන්න එපා. අප හැමෝම පාවිච්චි කරන අප කියලා දැන් අපිට හිතා ගන්න පුළුවන් නමක් තියෙනවනේ. අපට තියෙන මේ කබලින්කාරාරයත් එක්ක වැඩින රූපේ තියෙනවා. ඒකත් එක්ක සත්තු ගොහායම් භවනා බිචන්නු කිය අප ඒකේ තමයි හැංගිලා මම හංගගෙන ඉන්න හුඟක් වෙලා. මේකේ පිට පනින්න අමාරු ගතියක් තියෙනවා ඒ නිසා ඒක මේ මහා කච්චාන හඳුරට කියන මහා කච්චාන හඳුරන් වහන්සේ රූප ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ රූප ධාතුව විඥාණයට ගයක් වෙලා තියෙනවා. දැන් පහක්ම එනවා. දැන් රූප ධාතු විතරක් නෙවෙයි වේදනා ඒක ඔක්කොම ජා තියෙනවා. රූප ධාතුපෝ ගහ ප්‍රතිවිඥානස්ස උපු විඥානයේ නිවහන වෙල තියෙන්නේ රූප ධාතු රූප ධාතු රාග විනිබන්ධංච පන විඥානං ඕකසාරීති බුද්ධිති ඕකසාරී කියන්නේ අර අටක වගේ පාරායන ප්‍රශ්න බුදුහාම කිව්වා ඕකම් පහයි නිවහන නිවෙස්ස තමන්ගේ නිවහන අත්තලදා නිවහන කිව්වේ මෙතන ශරීරයට ඒ විඥාණයට බැහැ ගන්නලා බැහැ ගන්නට පදිංචි වෙන්න පුළුවන් තැනක් ඒක. ඒ නිසා රූප ධාතු රාග විනිබන්ධාන්ත පන විඥානං ඒ විඥාණයට කියන ඕක සාරී කියලා. ඒ රූප ධාතුවත් එක්ක මිස්සල ඒකේ පදිංචි කාර්ය බවට ඊළඟට උන්වහන්සේ හාලිද්දිකාන්තාජ් කියන වේදනා ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ ධාපතිය වේදනා ධාතුව. ඒ වේදනා ස්වરૂපේ මූලික වශයෙන් තියෙන தත්ත්වය විඥාණයට පදිංචි වෙන්න හොඳ තැනක්. විඥානයේ නිවහන. විඥානයේ නිවහනක් කරගන්න වේදනා ධාතුවක්. වේදනා ධාතුරාග විනිබන්ධං ච පන විඥානං ඕක සාදීති උච්චේ. ඒ වේදනා ස්වરૂපයත් අපි දන්නවා කියනකොට මේ වචන ස්වરૂප කියලා කිව්වත් ඒ ධාතු කියනවා එකට අපිට තේරෙනවා මොකක්ද කතා කරන්නේ මේ වේදනා ධාතු රාග විනිබන්ධ ඒක පවතින්නට අවශ්‍ය දෙයක් මට අවශ්‍ය දෙයක් කියලා ඒකට සම්බන්ධ වෙන්න හදන එක්කොට විඥානේ ඔකසාරී වෙන. විඥාණයට පදිංචි කර පදිංචි වෙන්න තැනක් තියෙනවා කියලා තීරණය කරගන්න. සංඥා අධාතු. දැන් සංඥාවක් ගන්නට පුළුවන් ස්වરૂපයක් අපට තියෙනවා. සංඥා කරන්ට පුළුවන් ස්වરૂපයක් අපිට තියෙනවා. මතක සටහන් ගන්න පුළුවන් ස්වરૂපයක් අපිට තියෙනවා. මතක් කරන්ට පුළුවන් හැකියාවක් ස්වરૂපයක් චිත්ත භාවය තුළ අපිට තියෙන විඥානත් එක්ක එකතු. ඒතර සංඥා ධාතුකෝ ඝාපති විඥානසෝකෝ මේ සංඥා ස්වરૂපය. ඒක තේරුම් ගන්න. මේක අහවලායේ පොතේ කියලා නැතුව මේ ඇඟ ඇතුලේ මේ ශරීරය ඇතුලේ මේ පවතින ස්වરૂපය ඇතුලේ තියෙන ඔය හැකියා ගතිය. ඒ ගතියත් ඒක අවශ්‍යම தත්වයක් මට පවතින්නට කියලා ඒකත් එක්ක සම්බන්ධ වෙනකොට ඒ විඥානේ ඕකසාරීතං පන විඥානං ඕකසාරීති මුච්චති ඒක තමයි ඕකසාරී කියන්නේ මොකද්ද බුදුහාමුදුරෝ දේශනා කරේ ඕකම් පහය අනිකේතසාරී ඒ නිවහන අත්හැරලා නිවහනක් නැති කෙනෙක් බවට පත් වෙන මුනිවරයා කියලා. ඊළඟට සංඛාර ධාතු. හිතේ නිරන්තරයෙන් මතුවලා එන එක එක වර්ගයේ රසාත්මක සිතිවිලි වර්ග. මන්නේ වචනේ රසාත්මක කියලා පාච්චරේ රාගය වෙන රසයක්, දේශී වෙන රසයක්, සද්ධාවේ වෙන රසයක්, මෛත්‍රී වෙන රසක් ඒ වගේ තියෙන නිසා. ඒක අලුත් කරන්න හදුවා නෙවෙයි සංකා. ඒක Tamanට ඕන හැටියට හදාගන්න. වේදනාවට අනුව. වේදනාවට කරන ප්‍රතිචාරයේ ප්‍රතික්‍රියාවන්. සංකාර ධාතුව සංකාරය කියන්නේ මූලිකම ස්වરૂපයක් තියෙනවා. ඒ සංකාර ධාතුකෝ ගහපති විඥානස්ස ඕකෝ විඥානීය පදිංචි වෙන නිවහන gedarak ඒක. විඥාණයට තියෙන කාමරයක් ඒක. සංකාර ධාතුරාගේ විනිබන්ධංච පන විඥාන ඒ සංකාර ධාතු ඒ මූලිකම ස්වરૂපයේ හැකියාව තියෙන ගතියක් මට පවතින්ට ඌමනා තත්වයක් කියලා අවශ්‍යතාවය පහළ වෙච්ච ගමන් ඒක උපසාරී වෙනවා ඒ විඥානය. ඒ සංකාර ධාතු රාග විනිබන්ධය තමතොර විඥානය උපසාරී කරා. විඥානෙ ඉන්න තනක් තියෙනවා. දැන් මතක් වෙන්න ඕන එතකොට අපට පොට්ටපාද සූත්‍රයේදී අර අත්තපටිලාභ තුන්. ඒකට ඒක අත්හැරලා යන හැටි. අபிසඤ්ඤා නිරෝධය කරගෙන යන හැටි. එතකොට විඥාණය පදිංචි වෙන තැන් හතර තමයි කිව්වේ. ඒතර ඕක කියලා කිව්වේ නිවහන. ජය පදිංචි වෙන තැන. ඒක පැවැත්වෙන්න පුළුවන් ලොකු මන්දිරයක් වගේ ඉන්න පුළුවන් තමන් කොහොමද විඥානේ පදිංචි වෙන තැන. ඒතර ගාථා මොකද්ද? ඕකම් පහාය අනිචේතසාරි. එතකොට අනිචේතසාරි කියන එක අනිචේත කියන්නේ තුස් කාශ්‍යප මේ මේ මහා කච්චානහඳු දේශනා කරන අනෝකසාරි. කතංච ගහපති අනෝකසාරියෝ නිවහනක් නැති තත්ත්වයේ ඉන්නේ කොහොමද? පදිංචි නොවි ඉන්නේ කොහොමද? විඥානේ පදිංචි නොකරගෙන ඉන්නේ කොහොමද? රූප ධාතුයකෝ ගහපති ගහපතිය මහත්මයානට මහත්මයාණෙනි මේ රූප ධාතුව පිළිබඳව රූප ධාතුව ගැන යෝ චන්දු අවශ්‍යතාවයක් මතුවලා එනවා නම් ඒක තියෙන්න ඕන කියලා බට පවතින රූපය අවශ්‍යමයි කියලා. යෝ රාගෝ ඒක ගැන ඇල්මක් ඇති වෙනවා නම් යානන්දී ඒ කියන සතුටු වෙවීමක් ඇති වෙනවා නම් යා තණ්හා තව තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා නම් උපයූපාදාන ලංකර ගැනීම අයිතිවාසිකම් කර ගැනීම තියෙනවා නම් ඒ උපයූපාදාන ඒ ඒ தત્ත්වය මත චේතසෝ අදිඨාන අබිනිවේෂ අනුසය ඒ සිතේ පහළ වෙන ස්ථාවරව තියාගන්න ඕනේ කියලා කියන සැලසුම් වර්ග ඒකේ තියාගන්නම ඕනේ කියලා ඒකට බැහැගෙන සිටීම අනුසේ වශයෙන් පැවතුණු වමනාකම් ඒ සියල්ල තේ තථාගතස්ස පහීන තථාගත වරේකුට නැත්තම් පරම සත්‍ය අවබෝධය කරගත් ඕනම උත්මයෙකුට පහින් නිසා පහිනයි උච්චින්න මූලයි ඒ මුලින්ම කැඩලා ගිහිල්ලා තියෙනවා කාලාවත්තු කතා කරටියම කඩලා දාලා තියෙන එකේ අනභාව කතා නැති බවට පත් කරලා තිනවා එන්නේ නැහැ ඒක. තියෙනවා කියලා හොයන්නවත් බෑ කාටවත්. මොකද ඒබ එන්නේ නැහැ. එන්ට විදියක්. ආයතින් අනුපා ධම්මා ඊට පස්සේ ආයි මතුවෙලා ගතියක් නැහැ. තථාගත බැරියෙකුගේ මහරහතන් වහන්සේ නමකගේ සත්‍ය අවබෝධය කරගත් ඕනම කෙනෙකුගේ තස්මා ඒ නිසා තථාගතෝ තථාගතයන් වහන්සේට අනෝකසාරී ගයක් හිමි නැති තැනැත්තා කියලා කියනවා. ගෙවල් අහිමි තැනැත්තා හෝම්ලස් හෝම්ලස් කෙනෙක් ඒතකොට අනෝකසාරී තිබුච්ච ඒ විදිහටම තමයි. වේදනා ධාතියකෝ ගහපති ගහප මහත්මයාණෙනි වේදනා ධාතුව ගැන යෝ ඡන්தோ යම් ඡන්දයක් අවශ්‍යතාවයක් රාගයක් නන්දී කියන සතුටු විල්ලක් යතන් යතන්හා තව මන්දී කියලා හිතෙන ගතියක් උපයූපාදාන ලං කරගෙන තියාගන්න ඕන ගතියන සිතින් ඇත්මතු වෙන අදිඨාන අබිනිවේෂානුසය ස්ථිර සැලසුම් සාගත කර ගැනීම ඒකට බැඳිලා ඒකේ බැහැගෙන සිට ගැනීම ඒ වගේම ඒ කියන්නේ යටිහිතේ හෝ තියෙන ආසාවල් යමක් තියෙනවනම් ඒ සියල්ල තථාගතේවරයෙකුට ප්‍රහීනයි අයින් වෙලා ගිහිල්ලා ඒ නිසා ඇත්ත අනෝකසාරී කියනවා. ඒ වගේම සංඥා ස්වરૂපය ගැනත් තේමයි. ඒ සංඥා ස්වરૂපේ අවශ්‍යයි කියලා හිතෙන්න. ඒ සංඥාවක් මත තමන්ගේ භව තණ්හාව ගොඩ ගහන්න හැදෙන්නේ නැහැ ඒ කාටවත්. සත්‍ය අවබෝධය කරගත්ත. ඊළඟට සංඛාර සිටිවිලි වර්ග. දැන් ශරීරයේ ආයුබෝවන් කියන එක නම් තේරුමක් ගන්න තේරුම් ගන්න හරි පුළුවන් දලවසේ. සංඛාර මං මේ සිතේ පහළ වෙන සිතිවිලි වර්ග වලට තියෙන අයිතිවාසිකම අත්හරින්න අමාරු ගතියක් තියෙනවා. ඒවා තථාගතවරයෙකුට පරම සත්‍ය අවබෝධය කරගත් ඇත්තෙකුට ඒවා නැහැ. ඒවා පහේනයි උච්චින්න මූලයි මුල් උදුරල දාලා තියෙන්නේ ඒ කියන්නේ මතුවෙන්න මොන හරි මුල් තියෙනවනේ මුල් නෑදෙන් තාලාවත්තුකා කරටියම් කඩලා දාලා තියෙනවා අනභවං කතා ආයි මතුවෙන්නේ නැති தත්වයකට නැති தත්වයකටපත් අනභාවයේ අභාවයෙන් අනභා නභාවයේ ආයතින් අනුපාද ධම්මා අනාගතේ ආයමතු නොවන තත්ත්වේ තියෙනවා. තස්මා ඒ හින්දා තථාගතෝ තථාගතවරේ අනෝකසාරීති උච්චති. ජේවල් හිමියේ නොවේ කියලා කියන්න පුළුවන් අනෝකසාරී homeless කෙනෙක්. ඒවං කෝ ගහපති අනෝකසාරී හෝති. ඒ එහෙම තමයි ගයක් නැති කෙනෙකු බවට පත් ඒ කතාව එහිමම හිතේ මතක තියාගෙන මේ අපත්තම දකින්න පුළුවන් જાති අපිටම දකින්න පුළුවන් જાති ඊළඟට නිකේතසාරි දර්ගාතාව තිබුණානේ ඒකේ මහාකච්චාන හඳුරන් කියනවා ඕකම් පහය අනිකේතසාරි ගේ අත්තලා දාලා අනිකේත සාරි. අනිකේත සාරි කියන එක කියන්නට කලින් උන්වහන්සේ නිකේත සාරි කියන වචනේ කියලා දෙනවා. නිකේත සාරි වෙන්නේ කොහොමද? කතංච ගහපති නිකේත සාරි හෝති. දැන් කලින් මතක තියෙන්න ඕනේ විඥාණය බැහැගන්ට පදිංචි වෙන්න තතනන ටැං හතරක් ගැන කියන්නේ. විඥානය රිංගල ඉන්නේ මොය හතරත්. නමේ විඥාන ස්වરૂපේ තේරුම් ගන්න එක හොඳම తত্ত্বය. සංඛාර නිසා විඥාන විඥාන පත්‍යා නාම රූප. නාම රූප පහල කරගන්න හදන්නේ විඥානය. ඒ විඥාන උදව් කරන්නේ සංඛාර. සංඛාර විසින් විඥානය මොඩිෆයිඩ් කරනවා. දැන් අපි ඉගෙන ගත්ත එක මේ සීලකන්ද වර්ගයේම ඥාන වලට යනකොට ඒ විඥාන ස්වરૂපේ වෙනස් වෙලා නැහැ. ඒක වෙනස් වෙලා නැහැ. ඒතර මේ මේක මහා කච්චානහාඳු කාලිද්දිකානි මහත්මයාට කියනවා ගහපතිතුමාට කතංච ගහපති නිකේතසාරී හෝති නිකේතසාරී වෙන්නේ කොහොමද? අර අනිකේතසාරී කෙනෙක් කියන්න කලින් නිකේතසාරී කෙනෙක් උන්වහන්සේ ඩිෆයින් කරන මෙන්න මෙහෙමයි කියලා. රූප නිමිත්ත නිකේත විස් විසර විනිබන්ධ කෝගහපති නිකේතසාරී මේ රූප නිමිත්ත එක්ක එතන දැන් රූප කියලා කියන්නේ ආයතන 6 ගැන කතා කරනකොට එන මූලිකම මුල්ම කතා කරන ආයතනයක් නාම රූප නිසා විඥාන නිසා නාම රූප කියන தත්ත්වේ මතුවලා ඇවිල්ලා ඒ නාම රූප ගන්න තැන අනුව ආයතන පහළ වෙලා තියෙනවා ආයතන ලැබිලා තියෙනවා වාසියක් හැටියට ඒක එක ಜಾතිවල අනුව ඒක වෙනස් ඒතුවට. කුරුළු జాතියට වෙනස් විදියක් තියෙනවා. මාළු జాතියින්ට ඒක වෙනස් වෙලා තියෙනවා. නයි జాතියින්ට ඒක වෙනස් වෙලා. ඒවා ගන්න ಜಾති අනුව නාම රූප වලට ආයතන ලැබෙනවා. ඒ ලැබෙන ආයතනයට උරා ගන්න පුළුවන් මේ ලෝකයේ තියෙන තත්ත්වයන් විතරයි. ලෝකේ තියෙන තත්ත්වයන් නෙවෙයි නාම රූප පහළ වෙන්නේ කොහෙද? ඒ තියෙන වටපිටාව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ නිකේත කියන එක ඇත්තෙන්ම නේබුද්ධික. පංචස්කන්ධයේ නේබුද්ධික. රූප නිමිත් නිකේත විසර විනිබන්දා කෝඝාපති නිකේත සාරී හෝත. මේ රූප නිමිත්ත කියන එක එක්ක සම්බන්ධ වෙනකොට ඒකත් එක්ක බැඳිලා යනකොට ඒක තමයි නිචේතසාරී වෙන්නේ. ඊළඟ ශබ්ද නිමිත්ත. ඇහක් විතරක් නෙවෙයි නාම රූප පච්චා සලආයතන කියනකොට හයක්ම තියෙනවනේ. මේ අයිතිවාසිකම් නොකර පොදු තත්වයන් කියලා හිතන්න. නාම රූප තත්වේ නිසා පහළ වෙච්ච රත්තරන් කියලා හිතෙන්න. ඉදප්පච්චේතාවට දාලා බලන්න විතරක් ගන්න. අයිතිවාසිකම් කියන්නේ මේ මේ මේ පෑ භාගේ මේ පෑ ඇතුළත හරි. ඊට පස්සේ ආයෙ ගත්තට කමන්න. ඊට පස්සේ සද්ද නිමිත්තක් තියෙනවා. මේ සද්ද ඒ ගන්න ලෝකී අනු සද්ද පහක් තියෙනවා. ඒ ගන්න නාම රූප සලායතන අනුවයි සද්ද නිමිත්ත එන්නේ. ඔක්කොටම සද්ද නිමිත්ත එන්නේ නැහැ. ඊට පස්සේ ගන්ධ නිමිත්ත. ඒ ගන්ධ නිමිත්තත් එහෙම. ගත්ත නාම රූප වලට අනුව පහළ වෙච්ච ආයතන හයට අනුව ගන්ධ කියලා එකක් තියෙන බාහිර ලෝකයේ. බාහිර ලෝකයේ කියලා කියන්නේ මූල ධාතු ස්වરૂපයේ තුල පටිවිආපෝ තේජෝ වායු තුල සුද්දාස්තික ගත්තත් කමන්නේ ඊට පස්සේ රස නිමිත්ත, පුත්තබ්බ නිමිත්ත. රස නිමිත්ත කියලා කියන්නේ ඒ ආයතනය ආයතන ඇහැයි කනක් විතරක් නෙවෙයි දිව කියලා ඉක්කුත් තියෙන ආයතනයක් හිටියට. ඒවා ශාරීරී ශාරීරික අවශ්‍යතාව කියන්නේ නාම රූප අවශ්‍යතාවයේ මත පහළ වෙන જાති. ඊට පස්සේ පොට්ටබ්බ නිමිත්ත. කාය කියලා එකක් තියෙන නිසා ඒ ආයතනයක් තියෙන නිසා ඊට අනුරූප ඔට්ඨබ්බ නිමිත්තකුත් තියෙනවා ඊට පස්සේ නිමිති පහළ වෙන තව තැනක් තමයි ධම්ම නිමිත්ත මනෝ නිසා මනෝ වෙන් කරලා ගන්නම වෙනවා එතකොට මනෝ මම නෙවෙයි නම් මනෝ රූපයට වැඩි අපරවටන්නේ මනෝ රූප ධාතුවට වඩා මනෝ ධාතුව පරවට අපි අයිතිවාසිකම් කරගන්නවා ඒකට රූපයට වඩා නියපොත්තට කරන අයිතිවාසිකම්ට වඩා මනෝට අයිතිවාසිකම් කියනවා එස ධම්ම නිමිත්ත නිකේත විසර විනිබන්දා ඒ ධම්ම නිමිත්තත් සම්බන්ධ වෙනකොට යාත් නිකේතසාරී කියලා කියනවා. ඒවං කෝගහපති නිකේතසාරී හෝති. මේ විදිහට තමයි ඒතකොට එයා දැන් කලින් ගයක් හදාගත්තේ ගියේ ගියේ තියන්නේ බුද්ධික තමයි ඊට පස්සේ තේරුම් ගන්න මං ඉන් මේ මේ දේවල් දැනගත්තාම මේ මේ දේවල් ගත්තාම අර රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්ථාවරවම පත්වාගෙන යන්න පුළුවන් කියලා හිතන ගැටියක් තියෙනවා. ඒ අනුව තමයි භව ගමන යැවෙන්නේ. ඒ ගමන කියලා කියන්නේ අවශ්‍ය වචනයක් පමණයි භවත්වයේ පවතින්නේ නිසා. කතංච දහපති අනිකේත සාරී හෝති අනිකේතසා දැන් අර ගාථාව තිබුණේ එහෙමනේ ඒ අට්ටක වර්ගයේ ගාථාව තිබුණේ ඒ විදිහට ඕකම් පහය නිවහන අත්තල දාල අනිකේත සාරි පදිංචි වල ඉන්ට දිහාවකුත් නැතු ගමකුත් නැතු නේබර්හුඩ් එකකුත් නැතුවයි ඉන්නේ. ගෙදරකුත් නැහැ නේබර්හුඩ් එකකුත් නැහැ. දැන් හෝම්ලස් කිව්වට අර කිව්වට මොකද ඒ හෝම්ලස්නස් හෝම්ලස්නස් තත්ත්වය පාත්තන්ට ස්ට්‍රීට් එකක්වත් කොහේ හරි මේ බුද්ධ එකක්වත් එයා තියාගන්නේ නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ බුද්ධ එකක්වත්. ඒ නිසා අනිකේත සාමී රූප නිමිත්ත නිකේත ඒ රූප නිමිත්ත කියන ඒ පදිංචි වෙන දිහාව දැන් ඇහැ පදිංචි ආයතන පදිංචි වෙන්න හදන දිහාවල් ඔය ශබ්ද නිමිත්ත ගන්ධ නිමිත්ත රස නිමිත්ත පොට්ටබ්බ නිමිත්ත ඒ නිමිත්ත කියලා කියන්නේ මට මැවිලා එන తত্ত্বය මං උරා ගන්න ගතිය ධම්ම නිමිත්ත. ඒ හය තථාගත බරේකුට තථාගතස් නැත්තම් පරම සත්‍ය අවබෝධය කරගත් කෙනෙකුට පහීනා අයින් වෙලා ගිහිලා තියෙනවා. ඒවත් එක්ක සම්බන්ධ නැහැ. සම්බන්ධ නැහැ කියන්නේ ඡන්දයත් එක්ක සම්බන්ධ. ඡන්දයට සම්බන්ධ නැහැ. ඒක පවතින්න තියෙන මට පවත්වගෙන යන්න මට පවතින්න මේක තියෙන්න ඕනේ කියලා ඒක තියාගන්න හදා. උච්චින්න මූලා ඒකද තියෙන කැමැත්ත මුළුමනින්ම මුලින්ම අයින් කරලා දාලා. තාලාවත්තු කතා කරටිය කඩලා දාලා. අනභව කතා ඒක පවතින්නේ නැති තත්ත්වයට පත්කරලා තියෙනවා නොපවත්නා තත්වයට ආයතින් අනුප්පාද ධම්මා අයි පස්සේව පහළ වෙන්නේත් මේ අවශ්‍යතාවය. තස්මා ඒ නිසා තථාගතෝ තථාගතයන් වහන්සේ අනිකේතසාරීති උච්චති. අනිකේතසාරී කියලා කියනවා. ඒවං කෝ උගහපති මාත්මයානි මෙන්න මේ විදිහටම අනිකේතසාරී හොත්. ඊළඟට ඒ ගාථාය මතකද ඊට පස්සේ ආයි කියන ඕකම් පහය. අනිකේතසාරී ගාමී අකුබ්බා මුනිසන්තවා මුනිවරයා ගමත් එක්ක නැත්නම් මිනිස්සුත් එක්ක ජනතාවක් ප්‍රජාවත් එක්ක සම්බන්ධතා පවත්වන්නේ නැහැ. ඒකෙන් මොකද්ද කියන්නේ? දැන් හෝම්ලස්ටත් ඊට පස්සේ දැන් පදිංචිෙන්ද දිහාවකුත් නැහැ. නේබර්හුඩ් එකකුත් නැහැ. ඉදගහපති කතංච ගහපටි ගාමේ සන්තව ජාතෝ හොති කොහොමද සම්බන්ධතා පවත්වා ගාමත් එක්ක ඇඟෑලුම් පවත්වන්නේ කොහොමද ඒ ඇඟෑලුම් කම්පවත්වන්නේ ඉද ගහපටි ඒ කච්චෝ සමහර ඒ සත්‍යාබෝධය සඳහා මාර්ගයට අවතීර්ණ වෙච්ච ඇත්තු. ගිහිහි ඒ ව්‍යාවරණ ව්‍යාපාර කියා කරන පවුල් පන්සල් කරමින් යන එක්ක සංසට්ටු විහෙරති ජේවි ජේවි ඉන්නයතු සහනන්දී ඒ කට්ටිය සතුටුනකොට තමු සතුටු ඒ කට්ටිය හැකියාවක් හම්බුනහම ඒකගේ කියන්නේ ඒ කට්ටිය හොඳ විවාහයක් කරාම සතුටු කට විභාගයක් පාස් වුණාම සතුටු ඒ විදිය සහනන් සහසෝකී ඒ අනිත් අයගේ කෙනෙක් හිත ශෝකයක් ආවම ඒක බෙදා හදා ගන්න හදනවා. ඒකට කඳුළු හලලා කඳුළු හලන හද බව පෙන්නනවා. සුඛිතේසු සුඛිතෝ ඒ ඇත්තෝ සුඛිත වුණාම ඒ ඇත්තත් සුඛිත වෙනවා. දුක්ඛිතේසු දුක්ඛිතෝ ඒ ඇත්තෝ දුක් වුණාම යාළු මිත්තන් තවනොත් දුක් වෙනවා. උප්පන්නේසු කිච්ච කරණීයසු මතුවලා පැන නැගින පුංචි වැඩ දේවල් වල තමන් ඉදෙන අර්ථනාතේසි යෝගං ආපජ්ජති ඒවා කරලා දෙන්න හදන. තමන් නැතුවත් ඒවා කරගන්න පුළුවන් නමුත් ඒවත් වෙනවා. ඒවං කෝ ගහපතිගාමි සන්තව ජාතෝ හෝති එහෙමයි ගමත් එක්ක සම්බන්ධතා පවත්වන්නේ සත්‍යාබෝධේ මාර්ගයට අවතීන වෙච්ච ඇත්තු කතංච ගහපති න සන්තව ජාතෝ හෝති කොහොමද මේ සම්බන්ධතා තපල දාන්නේ ඉද ගහපත භික්ඛු මෙහිදී ගහපතේ සත්‍ය අවබෝධය සඳහා මාර්ගයට අවතීර්ණ වෙන ඇත්තා යීහිහි අසංසට්ඨෝ විහෙරති ඒ පැවිදි බවට පත් නොවූ ඇත්තොත් එක්ක සම්බන්ධතා පවත්වන්නේ නැහැ න සහනන්දී සාගාත්මක සම්බන්ධතා නැහැ. මමත්ව සම්බන්ධතා සහනන්දී ඊයත් සතුටින් දෙයට Taman සතුටින් හදන්නේ නැහැ. නසහසෝකි ඊයත් ශෝක වෙනකොට Taman ශෝක වෙන්න හදන්නේ නැහැ. සුඛිතේසු සුඛිතෝ එතෝ යමක් ලබාගෙන සතුටු වෙනකොට තමනුත් ඒ සුඛිත බව පෙන්වන්නට හදන්නේ නෑ දුක්ඛිතේසු දුක්ඛිතෝ ඒකතු දුකටපත් වුනහම තමනුත් ඒ ඇත්තොත් එක්ක දුක් වෙනවා කියලා පෙන්වන්නට හදන්නේ නෑ උප්පන්නේසු කිච්ච කරණීයසුන අත්තනාතේසු යෝගං ආපජ්ජ ඒ මතුවෙලේ නැව කීක වැඩ ගොඩවල් වලට තමන් ඒකට යොදන්නේ නැහැ. ඒ ඇතු වෙන්නේ. ඒවං කෝගහපති ගාමීන සන්තව ජාතෝ හෝති ගමත් එක්ක තියෙන සම්බන්ධතා ඒ මුනුවරයා අයින් කළා දාන්නේ විදිහට. කතංච ගහපති කාමී අරිත්තෝ විහෙරති. අපි එතනින් අතර කරලා ගැළපෙන හරියකට සාකච්ඡා කරමු. මේකේ අමාරුයි කියලා ගන්න නැතු අපිට ඇති නැති දෙයක් කියලා ගන්න නැතු කොයි තත්වෙන්ද අපිට ගලප ගන්න පුළුවන් කියලා ඒක ඒ කතා කරන නැතු කතා කරන්න හදන්න වත් කෙනෙක් ධම්මසන්නට තත්හගතයන් වහන්සේට නමස්කාර වේවා මහා කච්චාන මහ රහතන් වහන්සේට නමස්කාර වේවා බුදු සරණයි තෙරුවන් සරණයි වා අපි සතුටින් තමයි කල්යන මිත්‍රෙන්ට ආරාධනා කරනවා සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. ඔව් අපි ආරාධනා කරමු ගෞරවනීය සේන මාත්මයට. සේන මාත්මයා ඔබතුමාට ඉතිරි පුළුවන්. තෙරුවන් සරණයි. අද ඉතා හොඳ දෙයක් අපේ සත්‍ය දේතුමා කියලා දුන්නේ. දැන් මට තේරුණා නම් මේක මේ අර අනිමිත්ත චේතෝ සමාධිය ඇති කරගන්න ක්‍රමයක් හැටියටයි මම මේක දැක්කේ. මොකද මුදින් එතුමා කියලා දුන්නා රූප ධාතුව සමග විඥානය එකතු වෙලා එතන පදිංචි වෙනවා කියලා. දැන් මට එතකොට මට තේරුණේ දැන් අපි ආනාපාන සති දිහා බලනකොට අපිට සමහර වෙලාවට වතුර බිඳුවක් වැටෙන එක ඇහෙනවා. ඒතර මේ වතුර බිඳුව එක විඥානයේ එකතු වෙච්ච හින්දා එතන විඥානය එතන නවතිනවා. එතකොට ආනාපාන සති කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ ඇතිවෙන ඒ දේ බලන එක වෙන පැත්තකට ගිහිල්ලා විඥානය වෙන තැනක නවතිනවා. මේක මේ විදිහ දේවල් සිදුවෙන එක ඒක නැති කරගත්තට පස්සේ ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර කියන ඒ ඔක්කොම නැති කරගත්තට පස්සේ ඒ ක්‍රමයෙන් බුදුහාමුදුරුවෝ කියලා දීපු ක්‍රමයෙන් එතකොට වෙන්නේ ඒ කිසි දෙයක නවතින තැනක් නැහැ. නවතින තැනක් නැති වෙනකොට නිමිත්තක් කියලා දෙයක් මට තේරෙන්නේ නැහැ කියලා එක. එතකොට එතන චේතෝ සමාධිය ඇති වෙන්නේ ඒ නිමිත්තක් නැතිව සමාධිසිත මතුවෙන මතුවෙල ඒක පවතින තත්වයට ඒක මොනවරේක් මොනවරේක් තමයි ඒක ඒක ඇති වෙන්නේ මොකද ඒ ඒ එක දෙයකින් නෙවෙයි මේ සෑම දෙයකින්ම මේක පුරුදු කළාම ඒ කියන්නේ වතුර බිඳුවක කැට උදාහරණයක් ඇටියට විතරයි. නමුත් මේ රූප වේදනා සංඥා සංකාර කියන මේ හැම හතරෙන්ම මිදිලා හිත පුරුදු කරලා පුරුදු කරගෙන යනකොට එතන සමාධිය ඇති වෙන්නේ චේතෝ කියන්නේ අනිමිත්තක් නිමිත්තක් නැහැ කියන්නේ කිසිම දෙයකට නිමිත්තක් ඇති වෙන්නේ නැති තත්ත්වයක විඥානය පදිංචි නැති තැන කිසි තැනක විඥානය පවතින්නේ නැහැ ඒ නිසා සමාධිය කියන මට්ටමක් ඇති වෙලා ඒකට තමයි මට හිතුනේ මේ අනිමිත්ත චේතෝ සමාධි මට්ටම තියෙන්නේ කියලා. ඒක පොඩ්ඩක් වැරදි නම් පැහැදිලි කරලා දෙන හැටියට මම කරුණාවෙන් මතක් කරනවා. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි. අපි තවත් කල්යනා මිත්‍රන් කීප දෙනෙකුට සාකච්ඡාවට සම්බන්ධ කරගෙන ඊට පස්සේ ඒක හමු වෙනවා. රත්නසිරි මහත්මයා ඔබතුමාට පුළුවන් සම්බන්ධ වෙන්න. පෙරුවන් සරණයි. ශ්‍රීමති මහත්මිය ඇත්තෙන්ම විශේෂ යමක් අදහසක් කියන්නේ නෑ. ශ්‍රවණය කරගෙන හිටියා. මේ මොකද ශ්‍රවණය කරපු සැනින්ම අදහස් එන්න තරම් දක්ෂ නෑ. කාල වේලාවක් ගන්නවා පොඩ්ඩක් ඒ ගැන තේරුම් ගන්න. සමාවෙන්න. පෙරුවන් සරණයි. ප්‍රශාන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් ද ඒ ගැන අදහසකින් හෝ ප්‍රශ්නයකින් සම්බන්ධ වෙන්න මවටත් ඇත්තටම එතන මේ සෑහෙන දුරට මේ තේරුණා කියලා හිතන්න අමාරුයි නමුත් මගේ හිතගත් අර මුනිවරයාට මේ බොහෝ දෙකක් ඒ වගේ පදිංචි වෙන්න ස්ථානයක් නැති එකයි දැන් සේන මහත්තයා දැන් ඊට පස්සේ උදාහරණයක් විදිහට ආනාපාන සතිය කරන ගමන් ඉන්නකොට කරි වෙන දෙයකට මේ වතුර බින්දුවක් වැටෙනහම එතනට හිත පදිංචි වෙන්නේ කියලා කිව්වහම මට හිතුනේ දැන් අපේ සාමාන්‍ය නැඹුරුව අර මොකද මාංකී ජම්ප් කරනවා වගේ දැන් ප්‍රපංච වෙනවා කියලා කියන්නේ අර අපි සමහරක් වෙලාවට මේ දිගින් දිගටම මොනවා හරි සංඥාවන් ඔස්සේ ගිහිල්ලා අන්තිමටම මේ ඒ වගේ දුවන නිසා කිසිම සමාධියක් ඇති නොවන බව තමයි මට තේරලා තිබුණේ. දැන් මේ විදියට යම් කිසි මට්ටමක හිත පාත්ව ගන්න තැනකට අවිල්ලා තියෙනවා. නමුත් දැන් ඒකෙන් මට හිතා ගන්න පුළුවන් දැන් මුනිවරයාගේ සමාධිය එතනදී අර නිමිත්ත ඒ කියන්නේ නිමිත්තක් ඇති වෙන්නේ නැති නිසා ඒක සෑහෙන දුරට කාලයක් හරි ඒ විදිහට පවත්වන්න පුළුවන් කියන එක. ඉතින් අර මට ඒ සමහර තැන්වලදී මට හිතුනේ මේ සෑහෙන සරල විදියක් වෙන්නත් පුළුවන් අපි සත්‍යජිත්තුමාගෙන් ඒක අහගමු. තව අපි සමහරක් වෙලාවට කතා කරපු තැන තමයි අර පලංචි පලංචිගත වෙනවයි කියන්නේ අපිට යන්න ඕන තැනට යන්නේ නැතුව ඒ එතනදිත් ඒකේ තියෙන වෙනස යම් කිසි හිතේ සමාධියක් ඇති කරගන්න පුළුවන් ලෙවල්ස් උත් තම තියනවාද කියන එක තියෙනවයි කියන එක තමයි මම මට හිතෙන්නේ නැත්නම් එක මට්ටමක අපිට පවත්වාගෙන යන්නත් පුළුවන් නැත්නම් හිත තව උඩට උඩට ගන්නත් පුළුවන් කියලා භාවනාවේදී ඒ වගේ තේරලා තියෙනවා මේ ඒ ගැන අපි තව ටිකක් පැහැදිලි කරගමු පස්සේ ප්‍රතිපදාවෙන් අහලා. තෙරුවන් සරණයි. කරන්තන සම්මහත්මයා සත්‍යතුමා ඔබතුමා පැහැදිලි කරගෙන යනකොට මේ මගේ හිතට ආවේ මේ රූප නිමිත්තකට බැඳලා යාම නිකේත සාරී කියලා. එතකොට රූප නිමිත්ත දැන් ඒ අපිට සත අරමුණු වෙන්නේ පඨවියා පොත්පේජෝ වායෝ වර්ණකන්ද රසෝජා ඒ ආකාරයෙන් තියෙන රූපයක් ඕලාරික රූපයක් අපි ඒක අපේ ඇසට ඒක අරමුණක් වෙලා එතකොට නිමිත්තක් වශයෙන් ඇති වෙනවා ඒ නිමිත්ත ඒතකොට නිමිත්ත නාම ධර්මයක් එළියේ තියෙන රූපයක් එතකොට අපි ඒ නාම ධර්මයට නේද මේ රාගය නන්දිය අභිනිවේෂ කරනවා ඒ විදිහට කිරීම නිසා විඥානය වැසගෙන ඉන්නේ කියන අදහසකුත් ආවා ඒ වගේම දැන් රූපේ වගේම ශබ්ද ගන්ධ රස ඒවටත් ඒ කියන්නේ පංචකාම ගුණවලට එවියේ තියෙන අරමුණු වලට ගන්න නිමිත්ත නිමිති ගැනීම නිසා නේද ඒ වගේ විඥාණයට බැහැගෙන ඉන්න තැනක් හදලා දෙන්නේ කියන අදහසක් ආවා ඒකත් සඳහන් කරන්න කැමතියි. ඊළඟට තවත් කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් අදහසකින් සම්බන්ධ වෙන්න ආරාධනා කරලා සිටිනවා. නැත්නම් අපි සත්‍යජීතුමාට යමු එමු. සර්වන් සරණයි සත්‍යජීතුමා. ඔව් සම්මා සම්බුදු සරණයි. දැන් ඕක ඒ කියන්නේ නිවහන වෙනයි නිවහන පවත්වගෙන යන්න හදන තැන වෙනයි. දැන් ඒ නිවහන අපි අපි බෞද්ධත්වයට ගන්න හැටියට අරූප ලෝකෙත් යා නිවහනක් හදා ගන්නවා. එයාට එතෙන්දී මේ බුද්ධ ගැන අපිට තියෙන බුද්ධ එකක්. නිමිත්ත කියන වචන ඉගෙන ගන්න ඕනේ ඒක නිමිත්ත කියලා කියන්නේ දැන් රූප නිමිත්ත කියලා කිව්වොත් නාම ධර්මයක් කියපේ තව විග්‍රහ කරගත්තොත් අය අර අනිමිත්ත වචනේ ගත්ත එකත් හොඳයි ෆෝම් ඉම්ප්‍රෙෂන් එකක් ඇති වෙනවා එතකොට ඒවා ඒ වචන ටික තේරුම් ගන්නමු දැන් මහා කච්චාන හඳුරු පාචින වචන ටික මහා කච්චාන මුචන් දන්නවනේ අපි අර සෝන ඇත්තගේ ගුරුතුමා බොහෝ මුතුම් මුතුම් මහාර්ගේ මනුෂ්‍ය රත්නයක්. රූප නිමිත්ත නිකේත. දැන් මේ වචන කොහොමද දන්නේ? වැඩි වෙයි දන්නේ නැහැ. නමුත් වැඩි වෙයි කියලා අතහරින්න එපා. අපි මෙතෙක් ඉගෙනගෙන තියෙනවානේ මේවා. මේ ඉගෙනගෙන තියෙනවානේ ඒසයි අපි අතහරින්නේ. රූප නිමිත්ත නිකේත. ඒ රූප නිමිත්ත කියන්නේ ෆෝම් ඉම්ප්‍රෙෂන් එකක් තියෙන අපිට ඒක එක්තරා බලපෑමක් කරනවා. තථාගත වෙලේ ඒකේ බලපෑමට අහු වෙන්නේ නැහැ. එතකොට නිකේත විසර විසර කියලා කියන්නේ විසර වෙනවා කියලා කියන්නේ ඒකේ ඒකෙන් ඩිස්ට්‍රැක්ෂන් එකක්. මොකක්ද ඒකට කියන්නේ? ඒකෙන් තමන්ට තමන් අමතක වීමක් වෙනවා. හිත විසිරිලා යනවා. ඒ වචනේ එච්චර හොඳ නෑ. නමුත් විසිරෙනවා කියන වචනයත් එක්ක සිද්ධ වෙන දේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ distraction එක නැති වෙලා යනවා. මොකද්ද එතන ඒ විනිබන්දා ඒ දෙන ඒ සම් ඒකත් එක්ක සම්බන්ධතාවයක් වෙන්නේ නැහැ. දැන් මෙතන ගත්තම් නේබර්හුඩ් එකේ නැත්තම් සමාජයේ අපි ගනිමු. දැන් ශරීරයේ දැන් පංච උපාදානස්කන්ධයක් පවතිනවා. ඒ විඥාණය පවතින රූප, වේදනා, සංඥා, සංකාරත් එක්ක ඒක බැහැගෙන ඉන්නවා. ඒක බැහැගෙන දැන් ඒ බැහැගත් පොදිය දැන් ගත්තනේ මේකේ අරගෙන ආවනේ උපතක් කියලා දෙයක් සිද්ධ වුණානේ ඊට පස්සේ. දැන් සිද්ධ වෙලා අමාරයි. ආයෙකට ඇඟිලි ගහන්න බෑ. නමුත් ඒක පවත්වගෙන යන්න සමාජයකුත් මට හැදිලා තියෙන නේබුහුඩ් එකක්. ඒ නේබුහුඩ් එක කියන්නේ මට තියෙන මේ ආයතන ටික ආයතන ටිකට අරමුණු වෙන දෙයක් තියෙනවා. නේබුහුඩ් එකක් කියලා කිව්වේ ඒකයි. මේකේ ජියෝග්‍රැෆිකලිම ගන්නත් එපා. ඇහැ පේනින්නේ රූප ලෝකයක් ඇවිල්ලා තියෙනවා. තල් ගස්, පොල් ගස්, කාර් වාහන, එළවලු පළතුරු ඒවා මේවත් එක්ක තියෙනවා. ශබ්ද ලෝකයකුත් තියෙනවා. අන්න ඒ වගේ જાති. එතකොට අනිකේත සාරී වෙන්නේ කොහොමද? නිකේත සාරී වෙන්නේ ඒ රූප නිමිත්තත් අපි රූප නිමිත්ත විතරක් ගත්තොත් රූප නිමිත්ත නිචේත විසර විනිබන්ධ එතකොට රූපය දෙන ඉම්ප්‍රෙෂන් එකක් තියෙන රූපය මට මැවිලා ඇවිල්ලා මට සංඥාවක් මාවල දෙනවා සංඥාවක් තියෙනවනේ සංඥාවට ඊට පස්සේ මම දක්න ආකල්පයක් තියෙනවා ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒ රූපේ මට දක්වන මට තියෙන සම්බන්ධයන් රූප නිමිත්ත දිචේත විසර විනිබන්ධ ඒක තමයි සාමාන්‍යයෙන් මනසක් වැඩ කරන්නේ ඒ විදිහටමයි ඒතකොට දැන් සවුන්ඩ් ඉම්ප්‍රෙෂන් එකක් තියෙනවා දැන් මොකද ඒක මට බලපෑමක් ඒක මට සම්බන්ධ වෙන විදියක් තියෙනවා මේ සමාජ මේ වශයෙන් ඉන්නකොට ඒක තමයි මේ බුද්ධ කිසි. පංච උපාදානස්කන්ධය කියන්නේ හතර රූප වේදනා සංඥා සංකාර අස්සරිංගල විඥාන පවතිනවා. මේ පහතෝර තියෙන වචන පහක්. ඒ පහ නිකම්ම තියනවා නෙවෙයි දැනට. දැන් පවතින ඉන්දපාය ඉන්ත උමනා කරන්න තත් තත්ත්වය මවලා දීලා තියෙන්නේ නාම ආයතන 6 විසින්. එතකොට මේක පටිච්ච සම්පන්නතාවයේ තුලම දකිනවා නම් ඉදප්පච්චේතාවටම ගිහිල්ලා දකිනවා නම් තේරෙම මේක තියෙනවා තියෙන නිසා අර්ථ තියෙනවා. මම කියලා විශේෂ සත්ව භාවයක් නැහැ. පුජ්‍යල භාවයක් තියනවා දැනට. නමුත් තියෙන රූප, වේදනා, සංඥා, සංඛාර ඒවත් එක්ක සම්බන්ධ වෙච්ච විඥාන ස්වરૂප. ඒ පහ පවත්වගෙන යන්න තියෙන ආයතන පහළුණා, කැමැති වුණත් අකමැති වුණත් අර සාරිපුත්තාම කියන්නේ මේ යම් පිච්ඡන්න ලැබෙති තම්පි දුක්ඛං බලාපොරොත්තු වෙන දේ නොලැබියාම දුකක් කියන එකේ බලාපොරොත්තු වෙන જાති නැත්තම් හොඳයි. ඒක නමුත් જાති ලැබිලා තියෙනවා. ಜಾති එනකොටම කන්දානම් පාතු භාවෝ ආසනං පටලාභෙත් තියෙන. ඒ ටික තියෙනවම. එතකොට මේ ආයතන පවතින්නේ මේ සමාජමය තත්ත්වනේ බුද්ධ කිවි එක. මගේ සමාජ පරිසරය. මා මගේ පංචස්කන්ධේ උපාදානත්වයෙන් තියෙනවා උපාදානස්කන්ධ පවත් දක්වාගෙන යන නාම රූප සම්බන්ධ කරගෙන. එතකොට ඒ රූප නිමිත්ත ෆෝම් නැත්තම් මොකද්ද කියන්නේ ඔය කිවි පඨවි ආපෝ තේජෝ වන්න ගන්ධරස් පූජා කියලා ඒ ඒ ටිකේ සුද්දාස්තිකේ එක එක විදිහට මතුවෙලා ඉනවා. රූපයට, සද්දයට, ගන්ධයට, රසයට ඕන එකට. එතකොට විසර විනිබන්දා විසර විනිබන්දා කියන්නේ ඇහැට රූපය දැක්කාම එතන ඩිස්ට්‍රැක්ෂන් එකක් ඇති වෙලා හමාව. ආයතනයේ වැඩ කරන්න පටන් ගන්න හමාව. ඒක තථාගතයන් වරේ ඒකට තියෙන සම්බන්ධතාවය අයින් කළා දාලා. තථාගතස්ස පහිනා. ඒ ඩිස්ට්‍රැක්ෂන් එකේ තියෙන සම්බන්ධතාවය ඒකෙන් වෙනස් වෙන්නේ නැහැ උන්වහන්සේගේ අර අර කිව්වේ චේතෝ සමාධි අනිමිත්ත චේතෝ සමාධි උන්වහන්සේ ඒකෙන් උන්වහන්සේට ඩිස්ට්‍රැක්ෂන් එකක් ඇති වෙන්නේ නැහැ ඒක තියෙන තත්ත්වෙ තියෙනවා මේක තියෙන නිසා අපිට පේනවා කියලා දාන්න එච්චර චක්කුංච පටිච්ච රූපේච උපද්ද චක් විඥානං තින්න සංගති පස්සෝ කියන එක දන්න උන්වහන්සේ බාහ්‍ය දාගකීරි ඒ මහ උත්තමයාට තථාගතයන් වහන්සේ කියලා දුන්න ටික. එතින්නේ මතුවල එනවා. එතකොට එයාට නිමිත්තෙන් නැහැ කිව්වේ ඒක. ඒකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කිය අර විසර කියන වචනේ ඔය තත්ත්ව තවත් කතා කරනකොට ඒව ගැන සාකච්ඡා කරනකොට පසුගිය සතිය මා දැක්කද සාකච්ඡාවට කැට් එකකුත් දාලා තියෙනවා බොහොම හොඳයි. ඒ ටිකින ගන්නත් තිබේ. ඒතකොට රූප නිමිත්ත නිකේත. ඒ රූප නිමිත්ත කියන පසුතලේ සමාජමේ පසුතලේ නේ බුද්ධික. ආවහම ඒකේ විසිරිල්ලට විසර විනිබන්ද විසිරිල්ල කියන එකට සම්බන්ධ වෙලා නෑ විසිරීමට සම්බන්ධ වෙන්නේ නෑ තථාගතවරේ. එතකොට කතංච ගහපති අනිකේත සාරී හෝති. රූප නිමිත්ත නිකේත විසර විනිබන්දාකෝ ගහපති තථාගතස්ස පහීනා උච්චින්න මූලා. ඒ විසිරිල්ලත් එක්ක තථාගතවරේ සත්‍ය අවබෝධය කරගත් උත්මේ කුත්තමාවේකගේ මනස ඒකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ distraction එකක් ඇති වෙන්නේ විසිරීමක් ඇති වෙන්නේ. ඒ විසිරීමත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමාජයට දොස් කියන්නේ. මෙන්න අපිට තේරෙන බසින් කියනවා සමාජය නිසායි මාගේ ඇවිසිල්ල තියෙන කෙනෙක්ට එන්නේ නැහැ. ඒකට එන්නේ නැහැ. අර කතා කරේ පපං තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක ටිකක් වෙනස්. නමුත් ඒකත් ඒකම තමයි. බය වෙන්න අවශ්‍ය නැහැ වචන ගොන්නට අපිට තේරෙන මේක රසය වින්දෙනවා නම් එච්චරයි. කොහොමද අරහන්ත මනස. ඒ වචනේ හොඳට පරම සත්‍ය අවබෝධය කරගත් spiritual fulfillment එකටපත් වෙච්ච මනසක් ඒක දකින්නේ කොහොමද? ඒතර සති සම්පජාඤ්ඤ කොයිතරම් පවතිනවද කියන එකක් තියෙනවා. ඒතර පොට්ටබ්බ නිමිත්තත් තියෙනවා. වඩාම ළඟ ඒතෝට. අනිත් ඒවටත් වඩා ලං වෙලා පොත්හබ්බ නිමිත්ත හැමතිස්සෙම තියෙනවා ඒක. ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒ නිසා තමයි දුක නැත්තේ. පොත්හබ්බ නිමිත්ත කියන නිකේතේට ඒ කියන්නේ ඩිස්ට්‍රැක්ෂන් එකට විසර විනිබන්දා ඒකට තියෙන බැඳීමත් තහපත තථාගතස පහිනා උච්චින්න මුල තථාගත රූපී පහිනා උච්චින්න මුල ඒකේ හෝඩුවාවක් හරි හුලඟක් හරි දැනෙනවා නම් ඒ ඇති. අර පසුගිය සතියේ අපි ගැඹුරකට නොයා නොයනවා දෝ කියලා හිතෙච්ච නිසායි මේක මේ ටික කතා කරොත් හොඳයි කියලා හිතේ හිතුනේ පොට්ටපාද සූත්‍රයත් සූත්‍රේ හුලඟත් ඇදිච්ච නිසා. ඒ ගැන තව කතා කරනවා නම් තෙරුවන් සරණයි සියලු දෙනාටම නිමිත්තක් කියලා එතන කිව්වහම අනිමිත්ත චේතු විමුක්තියෙන් ඉන්න ඒ වගේ මේ සියලු ආශ්‍රව දුරු කරපු ඒ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ රහතන් වහන්සේලා කිව්වහම ඇත්තෙන්ම එතනදී ඒගොල්ලේ නිමිත්තක් කියලා ගන්නෙ නැති නිසා නේද එතනදී විසිරෙන්නේ නැතුව ඒ කියන්නේ ඒ වගේ සමාධියකට හිතපත් වෙන්නේ කියලා හිතුණා එතකොට තමා මේ නිකේත නෑ කියන්නේ නවාතනක් වගේ තැනක විඥාණයට පිහිටන්න තැනක් නැති මේ සිද්ධ වෙන ඉදපච්ච ඉදපච්චතාවය කියන්නේ මේ හේතුඵල ධම බොහෝම මේ සමාධිගත මනසෙන් දකින නිසා නේද ඒතන ඒ වගේ නිමිත්තකට හිත විසිරි නිමිත්තක් රූප නිමිත්තක් වගේ නිමිත්තක් නොගන්න නිසා නේද ඒ ඒ ඒ තැන්වල විඥානයේ පිහිටන්නේ නැත්තේ කියලාත් හිතුණා. තවත් එයා සමහර ගමක් සමග සම්බන්ධ වෙන්නේ නැහැ කියලා එතන විස්තර කරනකොට දැන් අපි මේ මහා කාරුණික මහා බුදුරජාණන් වහන්සේ ආලවකල යක්ෂය দমনය කරපු තැන එතකොට ඒ වගේ තැනක් ගත්තාම මේ සිද්ධ වෙන සිද්ධිය නිසා දැන් එහෙම ඒ වගේ එතන විස්තර කරනකොට දැන් මේ කෙනෙක්ගේ දුකකදී මේ දුකේ එකතු වෙන්නේ නැහැ කියලා කිව්වහම දුකකට ඒ අපි කියන විදිහට එකතු නොවුනට මේ සිද්ධ වෙන සිදුවීම තාම මනා පැහැදිලි ඒ සම්මාදියෙන් දකින නිසා තමා ඒ වගේ මහා කරුණාව පිහිටන්නේ කියලා හිතුණා අං පැහැදිලි කරන්න යන එක නිවැරදි වැරදි නැත්නම් කරුණා කරලා නිවැරදි කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. සම්මා සම්බුදු සරණයි. ඒ අවසාන தත්වය ගැන කිව්වොත් මහා කරුණාව එන්නේ උන්වහන්සේලාට අර කම්මස්සකතා ඥාන තියෙනවා. ඒ නිසා. දැන් ඊළඟට චේතෝපරි ඥාන තියෙනවා. දිබ්බ චක්කු තියෙන. එතකොට තේරෙනම් මේ මෙයා මේ தත්ත්වයක් ලක්ව ඇවිල්ලා තියෙනවා. මං උදව්වක් කළොත් මේ தත්ත්වයට එන්න පුළුවන් කියලා. දැන් රජ්ජුමාලා වගේ කෙනෙකුට පේසකාර දුහි වගේ කෙනෙකුට උන්වහන්සේ බලාගෙන හිටියා එයා එනකම් බණ කියන්නේ. පේසකාර දු සාමාන්‍ය දැරියා කෙල්ල එනකම් අර විශාල පේසක් දේ නිසද්ද හිටියා එනකම්. ඒ දන්නවා ඒ සිත වෙනස් වෙනවා කියන එක. යත් එක්ක සම්බන්ධ නැහැ. උන්වහන්සේට කවදා අවධානය ටිකක්වත් දීලා එහෙම සම්බන්ධතාවය යන්න පින්ඩපාත ඇඳක්වත් බෙදලා නැති ඒක බුද්ධ විශ්යයි අපිට මෙහා ගත්තු සත්‍යාබෝධය කර කරන්ති අනේකන පරිසම් වෙන්න ඕන තැන් තියෙනවා ඒකයි සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහ සම්බන්ධතාව වුණොත් වැඩි කතා බහ කරොත් එතෙන්දී බැඳීමක් ඇති වෙනවා පොදු මනසට. ස්නේහයන් දුක්ඛ මිදම් පහෝති. ඒ සෙනෙහස අනුව ඊට පස්සේ දුකක් කියලා එකක් බිහි වෙනවා. ආදීනවන් ස්නේහජම් පෙක්කමානෝ නිසා සෙනෙහස කියන දේ ඇති බැඳිල්ලේ තියෙන ඇති අවාසිදායක පැත්ත දැකලා ඒකෝචරේ කග්ග විසාන කප්පෝ කඳු වේණික් වගේ හිතලා බැසිරෙන්න. ඒ ආචාර ධර්ම මාර්ගයේ තෙන්දි කියන්නේ. ඊළඟට එතෙන්දී මේ මාර්ගය කියනකොට ඒකයි සහනන්දී වෙන්නේ නැත්තේ ඒකයි. මොකද තේරෙනවා කග්ග විසාන සූත්‍රයේ තියෙන උතුම් ගාථා ටිකේ භදන්ති සේවන්තිච කාරණත් මොනවා හරි ආත්මාර්ථකාමී බලාපොරොත්තුවක් ඇතිවයි පොදු ඒ අනිත්‍ය පහත් කරනව නෙවෙයි හොඳ එහෙම කරන්න එපා අපිට ඒ තත් ඉන්නේ භජନ୍ତି සේවන්තිච කාරණත්තා මොනවා හරි බලාපොරොත්තුවක් වාසියක් බලාපොරොත්තු වෙමයි භජନ୍ତି සේවන්ති ඇසුරට එන්නේ ලං වෙන්නේ යාලුකම් පවත් ඇයි හොඳයිකම් හාදකම් පවත්වන්නේ නිසා තථාගත වචන නික්කාරණා දුර්ලභා ජමිතයි ආත්මාර්ථකාමී බලාපොරොත්තුවකින් තොරව එන මිත්‍රයෝ දුර්ලභයි හොයාගන්න අමාරු අත්තත්තපන්නංසා පොදු පැවැත්ම තුල සිටින සීළු ප්‍රජාවන් ආත්මාර්ථකාමී අත්තත්තපන්න ඊළඟට උදේ වචනයක් පවචන අසුචි මනුස්ස අපවිත්‍රයි මිනිස්සුන් කියන නිග්‍රහ කරන්නට නෙවෙයි මේ කියන්නේ බුදු ඇසින් දකින්න පැත්ත. ඒ නිසා ඒකෝචරී කග්ග විසංකප්පෝ කංග වේනික් වගේ හුදකලාවෙන්. එයින් කියන්නේ කරුණා මිත්‍සිත නැහැ කිය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරම තියෙන තෝන බන් විහාරයට. අනුන්ගේ දුක දකින්නට මේ කෙනෙකුට කෑම ටිකක් දෙනවට වඩා හොඳයි දානේ ආනිසංශ කියලා දෙන දෙනවට වඩා හොඳ දීලා දානේ එයා ලවා දෙවෙන එක ඊට වැඩිය හොඳයි මොකද එයාට ගොඩාක් කාලෙක උදා. එයත් එක්ක දුක් වෙනවට වඩා හොඳයි මේ දුක ඇති උනේ මේ නිසා නේද කියලා ධර්මයෙන් කියලා දෙන්නේ. ඒකයි තෙන්දි කියන්නේ. එතකොට ඊට කලින් අපේ මා එක ඩිංගක් බොහොම ලිහිල් කරලා කීට වඩා ගැඹුරට යන්න වෙනවා. ඔය කියපු ඇත්ත ඇත්ත හොඳට කිව්වා කියන අර ඕකයයි නිකේතයයි වෙන් කර ගන්න ඕන. විඥානත්ව රින්ගන්ට හදන්නේ රූප වේදනා සංඥා සංකාර තුලට. එතන එතන දැන් ගේ හදාගෙන ඉවරයි. විඥාණයට ඉන්ට ගියක් හදාගන්න. ඒ පංච උපාදානස්කන්ධ සත්වභාවයේ පවතින තැන තමා නිකේතේ වේ. නේ බුද්ධ කිවේ. සොසයිටි කිවේ. සමාජයේ එතන දැන් මේ පංචස්කන්ධ දැන් රූප වේදනා සංඥා සංකාර බැහැගත් විඥාන වල ගොඩවල් කෝටියක් බිලියන මිනිස් ශරීරෙම බිලියන 7ක් තියෙනවා බිලියන 7 එකට වැඩි පුරුතිය. එතකොට දැන් ගෙදරක් ඉන්නවා නම් ස්වාම්පුරුෂයා භාර්යාව දරුවෝත් ඉන්නවා නම් අම්මලා තාත්තලොත් තව ඉන්නවා නම් ඔක්කොම ඒ පොඩි. ඒ ඔක්කොම පොඩි වලට තියෙන හැකියාවන් හයකුත්. චක්කු සෝත ගාන ජීවහා කාය මනෝ කියලා ආයතන හයකුත් තියෙනවා. ඒ ආයතන හයෙන් කරන්නේ අර නිමිත්ත වල් ගන්න එක. මොකද අර ඒ ගන්න නිමිත්ත අනුව තම වේදනාව සංඥාව කියන මගේ කරගත්ත නිසා හොඳ වේදනා ගන්නට හොඳ සංඥා ගන්නට හොඳ සංකාර ගන්නට විශේෂයෙන් සංඥා වේදනා දෙක අනුව තමයි යන්නේ. ඒ විඥාණයෙන් කරන්නේ ඒක ගැට ගහගන්නේ තමයි. සංකාර කියලා කියන්නේ ඒවත් දන්නා දක්වන ආකල්පය අනුව ඇතුලේ අනුසේ වශයෙන් ගොඩනගන කාමරාගී ව්‍යාපාද මොනෝහරිවත් ඇතුලේ කාන්දන් ශක්තියක් ගොඩනගන. ඒක භව තණ්හාව බවට පත් ඒක වෙනම එකක්. ඒතොර ඕකේ වෙනයි නිකේතේ වෙනයි කියන දකියගෙන. ඕකම් පහය. ඕකේ ඒ ගේ අත්තල දාලා හෝම්ලස් කෙනෙක් බවට පත් වෙනවා. ඒකත් එක්ක සම්බන්ධ නැහැ එතකොට. දැන් එතකොට එතෙන්දි කොහොමද බුදුහාමුදුරු දේශනා කරේ? රූප ධාතු රාග රූප ධාතුවේ තියෙන රාගය විනිබන්ධන් රූප ධාතුවේ තියෙන රාගයයි ඒකත් එක්ක තියෙන සම්බන්ධයයි තම විඥානය ඇති කරගන්න. ඒ ඒ ඒ ඕකේදී නිකේතේදී සිද්ධ වෙන්නේ ඊට වඩා වෙනදක්. රූප නිමිත්ත නිකේත ඒ රූප නිමිත්ත කියන්නේ පරිසරයට දැන් ඒ කියන නේබර්හුඩ් එකට ඒ සමාජයට සමාජය කියලා කියන්නේ ඇහැ ඇහැ කියන එක ඉඳ හදන තැන කියන්නේ සමාජයේ කිව්වේ මිනිස්සු ගැවසෙන තැන රූප නිමිත්ත නිකේත විසාර ඒ විසිරිල්ලත් ඒ ඩිස්ට්‍රැක්ෂන් එකත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒක තථාගතවරේ සත්‍ය අවබෝධය කරගත්ත කෙනෙක් අයින් කළා. ඒක ඒ නිසා ඒ දෙක ඕකයයි නිකේතයයි අනෝකයයි අනිකේතයයි දෙක වෙන් කරලම දකින්න. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර ප්ලස් විඥාන වෙනම දාගන්න හොයලා බලන්න චක්කුසෝත ගාන ජීවහා කාය මනෝ සහ රූප සද්ද ගන්ධ රස ස්පර්ශත්තේ සහ ධම්ම වෙනම ගන්න. අර භාවනා කරනකොට වෙනවා කියලා කිව්ද භාවනා කරනකොට රූප සද්ද ගන්ධ රස ඒ නිමිත්ත කියන එක අඩු කරගෙන ගිහිල්ලා තියෙන්නේ ඒ අංශෙන් ධම්ම නිමිත්තක් විතරයි තියෙන්නේ. මනෝ අත්පටිලාභය පමණ ඊට පස්සේ මතුවෙලින්න පටන් මනෝමය අත්පත්. ඊට පස්සේ වැඩ කරන්නේ මනෝත් එක්ක. මනෝත් එක්ක වැඩ කරගෙන ගිහිල්ලා දැන් තථාගත වෙරගේ වටනාකම තමයි ඉදප්පච්චේතාව දැන් ඒ කියපු හැමෝම කිවි ඒ ඉදප්පච්චේතාවය මේ සත්වභාවී තියෙන ඒ සංඛාරවල තව සංඛාර වර්ගයක් නේ කුසල සංකාර ඒවා විසින් සති සම්පජඤ්ඤය විසින් ඒකත් තේරුම් ගන්නවා. සති සම්පජඤ්ඤය ඉහළම தത്വයට යන தත්වයක්. ඒක තමයි මහා ප්‍රඥා බවට පත් ඒක ඊළඟ කොටස. වචන නොතේරුණා හෝඩුවාවක් ඇති කරගත්තොත් එමෙති අහවලා ඒ හෝඩුව ඇති කර ගන්නව නෙවෙයිනේ. සංඥාව කියන්නේ ඒක ඇසුරු කරගෙන විඥානයේ බැහැගෙන ගත්ත නිසානේ දැන් මම කියන කෙනෙක් දැන්ට මම පවත්වගෙන යන්න හදා. විශේෂයෙන් සංඥාව අහබලා කියලා. ඒ අහවල් බව මතුවලා ආපු තැන හොයාගන්න. කොහොමද අහවල් බව මතුවලා ආවි විඥානයේ රූප වේදනා සංඥා සංඛාර වල පදිංචි වෙන සම්බන්ධ වෙන ඒ කාටත් තියෙන ඒ ඒ හතර කාටත් තියෙනවනේ. රූප වේදනා සංඥා සංකාර කාටවත් පැතේ. විඥානේ ඒක ආශ්‍රිත තියෙන. එතකොට ඇයි මගේ සංඥාව කියලා එකක් වෙන් වෙන්නේ? ඇයි මගේ සංකාර කියලා දෙයක් වෙන් වෙලා තියෙන්නේ? දැන් ධාතු කියලා එකට ඒකට කිව්වේ ධාතු කියලා. රූප ධාතුයක් ගහපති යෝ ඡන්தோ යෝ රාගෝ යාදන්දි යාතන්නායේ උපවිපාදානාචිත් අදිත්‍යානුපස්ස ඒවත් එක්ක තියෙන කබරෝ සම්බන්ධතාවය ඒකක් ඒ රූපය අරගෙන මම මේක කරන්න ඕනේ කියලා කෙරෙන දෙයක් නැහැ කරුණා මෛත්‍රිය තුල කෙරෙන්නේ අදාර ආලවක කතාන් සාලවක দমনය කරලා නමක් ගන්න නෙවෙයි ඒ தත්ති සිද්ධ වෙන්නේ. ඒක කොහොමද කියන්නවත් වටින කතාවක් නෙවෙයි. අපිට තේරුම් ගන්න විතරයි වෙන්නේ. ඒ මං ආලවකයා බුදුහාර ආලවකයා দমনය කළා කියන එක තුලින් අප ගන්න උද්දාමේ තථාගතයන් වහන්සේට දිවුන්නේ. උන්වහන්සේ මහා කරුණාවෙන් ඒ දේ කරච්චා. එතනයි තථාගතත්වයේ තථාගතත්වයේ කියන සත්‍ය අවබෝධය වෙනස. අපි ඊළඟට එකට යමුද තව තියෙනවා නම් කතා කරන්න. බොහොම පිං කොච්චර හොඳද පුසන්න. බොහොම පිං තිරුවන් සරණයි පැහැදිලි කළා දුන්නට තිරුවන් සරණයි. පුජ්‍ය සරණයි. අපි ඊළඟ කොටසට යමු සත්‍යත්වමානී. දැන් ඒතොට මේ හාලිද්දිකානි මේ මහත්මයා කච්චාන හාමුදුරු හම්බෙලා කිව්වේ අත්තක වර්ගයේ හේමාගන්ධිය ප්‍රශ්නයේ තියෙන ගාථාව. ඕකම් පහය අනිකේකසා. ඒතර ගාමේ අකුබ්බම් මුනිසන්තානි. මුනිවරයා ගමත් එක්ක සන්තවයන් පවත්වන්නේ නැහැ. හැඟෑලුම්කම් පවත්වන. ඇයි හොඳයි කන් විතරයි තියෙන්නේ. ඊළඟ තුන්වෙනි පදේ කාමේහි රිත් තු ඊළඟ වචනේ කට්ටාන හාමුදුරු හාලිද්දිකානි මේ මහත්මයාට උපාසක මහත්මයාට නැත්නම් ගෘහපති කියලා කියන්නේ යද්දොරක් තියෙන කෙනෙක් කුටුම්බයක් එයාට කියනවා ඉද ගහපති ඒකච්චෝ කාමේසු අවිගත රාගෝ හෝති කාම කියන වචනේ අපි දන්නවානේ ඒකේ තියෙනවා නම් මට දුක කියන එක අඩුයි කියලා හිතෙන જાති තමයි කාම කියලා කියන්නේ. මට අගේට ඉන්න පුළුවන්. මීට වඩා අගේට ඉන්න පුළුවන් පවත්වගෙන යන්න පුළුවන් මේ අහවල්ලු මම කියන්නේ. අවිගත රාගෝ හෝති අවිගත ඡන්தோ කැමැත්ත ඉවර වෙලා නැහැ තා. රාග ඉවර වෙලත් නැහැ, කැමැත්ත ඉවර වෙලත් නැහැ. ආවිජත ප්‍රේමෝ සම්බන්ධ වෙන්තුමනා ජාතිය අයින් වෙලත් ඉවරයක් කළත් අවිගත පිපාසෝ තණ්හාවට කියන හොඳම වචනයක් තමයි පිපාස. ඒක දැනෙනවා. දැන් පිපාසයේ බලයට දැනෙන්නේ. තිබහ දැනෙන්නේ. පිපාස කියන එකට තමයි තිබහ කියලා භාෂාවෙන් පරිවර්තන. ඒ තිබහව දැනෙන ගතියක් තියෙනවා. හොද්දට මේ පිපාස වුණොත් දැනෙන ගැතිය. ඒකේ තියෙනවා. විදලණේ ඩිහයිඩ්‍රේට් වෙන. ඒතර හැම සෛලයක් මිල්ලෙනවා. කාමයේ එහෙමම හැම සෛලයක්ම ඒක ඉල්ලනවා ඊට පස්සේ. අවිගත පරිලාහෝ. ඒ කාමයක් නිසා දැවිල්ලක් හට ගන්නවා. ඒ එන්සයිම් මතුවලා එනවා. ඇඩ්‍රනල් මතුවලා එනවා. ඒව නිසා ඊට පස්සේ නියුරෝට්‍රාන්ස්මිටර්ස් ඒවට කැමැත්ත තත්ත්වේන. ඒවා දැන් නාම රූපයකට සම්බන්ධ වෙලා හමාරයි. අවිගත තන්නෝ ඒ මදි බව කියන එක ඉවර වෙලා නැහැ තාම. තාම මදි. මට හිතෙන්නේම අර රූප, මේ ශබ්ද, මේ රස, මේ ගන්ධ, මේ ස්පර්ශ තිබුණොත් මේ ධම්ම ගැන හිතනවා නම් වැඩිපුර ධම්ම කිව්වත් සිටිවිලිවම් මේ මම කියන තත්ත්වය තත්වයේ මේ අහවලා වඩා උතුම් ලෙස වඩා හොඳ ලෙස වඩා සහනදායි ලෙස මේ භවයේ තුල භව තණ්හාවට එකතු කරගෙන යවා ගන්න පුළුවන් කියන අදහසක් තියෙන හැම සත්‍යයකට. සත්ත්ව භාවයට ඕනම තත්වයකට ඒක මතුවලා තියෙනවා. ඒතර මහා කච්චානහාමරු දේශනා කරන්නේ ඒ ඒකයි කාමේ අරිත්තයි කියන්නේ කාමයෙන් කාමෙන් හිස්සලා මේ බඳුන් පිරලා කාම බඳුන පිරিলা කතංච ගහපත රිත්තෝ හෝති කොන්ද හිස්සෙන්නේ ඉද ගහපති කච්චෝ කාමේසු විගතරාගෝ ඒ අවශ්‍යතාවය මේ වචනේ අවශ්‍යතාවයන් කියන වචනයත් එක්ක පොරබදන් දෙපා මේ අපිට තේරෙන්න විතරයි කියන්නේ. ඒත් දන්නව මොකද්ද මේ කියන්නේ? කාම අවශ්‍යතාවේ ඉවරයක් නැහැ. ඒ උවමනාකම අයින් වෙලා නැහැ තාම. ඒකත් එක්ක තියෙන පෙම් බැඳිල්ල ඉවර වෙලා නැහැ. ත්‍රිබහ ඉවර වෙලා නැහැ. ඉවර වෙච්ච එක නානේ ඒක ඉවරයි ආට. දැවිල්ල ඉවරයි ආට දැවිල්ල එන්නේ නැහැ. පිපාසෙ ඉන්නේ නැහැ. ඒ විදිහට තමයි කාමයේ හිස් කරලා තියෙන්නේ. වතුර ටැංකියක් හිස් කරනවා. ඊළඟ වචනේ ඒක අපි ගොඩක් අහලා තියෙනවා. අවශ්‍ය වෙන්නේ සීලඛණ්ඩ වර්ගයෙන් බුදුහාර කියන්න හැදුවේ මොකද්ද ගන්න ඕන ප්‍රතිපදා මාර්ගයේ කියලා. ඒක අපි දන්නවා කියලා හිතුණත් කෙරෙනවා අඩුයි කතා කරන්නා තුලිනුත් කතන්ත ගහපති ඊළඟ වචනේ කාමයේ හිරිට්ටෝ කාමයන්ගෙන් කාමයන්ගෙන් කිස්සලා තියෙනද මුනිවරයාගෙන කියන්නේ. අපුරෙක් කරා අපි කියන්නේ ෆෝවර්ඩ් ජම්ප් වෙන්නේ. යා තමන් හුවා දක්වන්නේ ගැතිය. පුරෙක් කරානෝ කිය කතන්ති ගහපති පුරෙක් කරානෝ හෝති. ඉද ගහපති ඒකච්ඡස්ස ඒවං හෝ සමහර අයට මෙහෙම හිතෙනවා. දැන් මේක විරුද්ධ ඇන්ටොනිම්ස් එකමයි හැමතිස්සෙම උන්වහන්සේ අරගෙන කියලා දෙන්න හදන්නේ ගහ කාලෙද්දිකා. අර අපුරෙක්කරානෝ කියන එක කියන්න ගියාම පුරෙක්කරානෝ එක කියලා කියන්නේ. ඒ විදිහට. ඉදගහපති ඒකච්ඡස්ස ඒවං හොත් සමහර අයට මෙහෙම හිතෙනවා. ඒවං රූපෝසියං අනාගත මද්දානං මේ විදිහට මං ඉන්නවා නම් හොඳයි පස්සේ කාලේ. ඊචන අනාගතයේදී. 2019 2019 නොවැම්බර් සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මම කැලෙන්ඩර් එක ගන්නෙ. කැලෙන්ඩර් එකේ සංඥාවට විතරයි. ඒවා ඒවා කැලෙන්ඩර් දන්නේ. රූපය කැලෙන්ඩර් දන්නේ. ඒවම් වේදනෝසිය මේ විදිහට වින්දන ලබන කෙනෙක් වෙන අනාගත කාලය තුල. ඒවන් සංඥෝසියා මේ විදිහේ සංඥා සහිත කෙනෙක් වෙනවා. ඒවන් සංඛාර. ඒ මේ සංඛාර මේ தත්වෙන් තියාගෙන ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒවන් විඥාන මේ විදිහට පවත්වගෙන ස්වરૂපයක් ඇති වෙනවා. ඒවන් ගහපති පුරෙක් කරා පුරෙක් කරානු කියන යර්නින් කියන එක. එහෙම සැලස්මක් හිතේ හදා ගන්නවා. අර අදිඨාන අබිනිවේෂ අනුසය තත්වයෙන් මේක හදා ගන්න. මේ අප තුල ක්‍රියාත්මක වෙනවා. හාලිද්දිකාන්තිතරක් තේවි එතකොට. අපි හාලිද්දිකානි පවුලේම ඇත්තෝ උතෝට කියන්නේ ඒ සත්‍යභාවයේ පොදු සත්‍යභාවයක් තියෙන. එතකොට තථාගතයන් වහන්සේ තින් දේශනා කරපු එක අපුරේ ක්‍රාණ වෙන්නේ කොහොමද ඉද ගහප්තේ කච්චස්සන ඒවං හෝති ඒවං රූපෝ සියං අනාගත මද්දානං පස්සේ කාලේ මම මෙහෙම කෙනෙක් බවට පත් වෙනවා කියලා හිතෙන්නේ නැහැ මේ වින්දන සහිත ඉන්න කෙනෙක් මේ රූප සහිත ඉන්න කෙනෙක් මේ සිතවිලි පහළ වෙන කෙනෙක් මේ අරුම් පුදුම වැඩ කරන කෙනෙක් මේ විදිහේ විඥාන ස්වરૂපයක් සහිත කෙනෙක් ඒක නම් එන්නේ හුඟක් වෙලාවට ඥාන වලින් වශයෙන් ඒ தത്വෙට එන්නේ නැහැ. පොදු தത്വෙ ගත්තොත් එහෙම පොදු මම සමාජ වශයෙන් ගත්තොත් වැඳබිලා දිලිසෙන කෙනෙක් බවට පත් හැදෙන්නේ නේ. අනිත්‍ය විසින් ගරු සම්මාන ලබන කෙනෙක් හැටියට. කතංච ගහපති කතං විග්ගහයේ ජනේන කත්තා හෝති දර්ගාතාවේ කියන ඇති. එතකොට ජානියත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්නේ කොහොමද? ඒ කියන්නේ බෙදිලි කරගෙන ඒ කියන්නේ මම කිය හැමතිස්සෙම ඇන්ටොනිම්ස් එක කියන්නේ කච්චානාරේ කියන්නේ. හැමතිස්සෙම උන්වහන්සේ එකයි කතා කරන්නේ. ඉදගහපති ඒකච්චෝ ඒව රූපෙන් කතං කත්තා හෝති මේ විදිහට සමහර කතා කරනවා. මොන සමහර කියන්නේ සමහර අය තමයි අප. නැත්නම් අපේ වගේ හුඟා මිදිලා ඉන්නවත් කතා කරත් අපිට දැනෙන මේ ඇයි කතා කරන්නේ කියලා. නැත්නම් ඊමන් ධම්ම විජයන් විනයන් ආදානස්. ඔබ මේ ධර්ම මාර්ගයේ හෝ ප්‍රතිපදා මාර්ගයේ දන්නේ නැහැ. අහං ඉමන් ධම්ම විනයං ආජානාති මේ ධර්ම විනය මාර්ගය දන්නේ මම තමයි කින්තුං ඉමන් ධම්ම විනයං ආජානිසිත ඔයා කොහොමද මේ ධර්ම විනය දන්නේ මිච්ඡා පටිපන්නෝ තුමිසි ඔයාගේ ප්‍රතිපදා මාර්ගයේම අවුල් සහගතයි වැරදි මම මිච්ඡා පටිපන්න කියන එක අපිට තේරුම් බාසන් කියනත් දන්නව මොකක්ද කියලා අහමස්මි සම්මා පටිපන්නෝ මම තමා හරීම මාර්ගයට පිවිසුණු එක්කෙනා. පුරේ වචනියම් පච්චාවස්. ඔයා කිව්වොත් කලින් කියන්න ඕන දේ යා පස්සේ කියන්න. පස්සේ කියන්න ඕන දේ කලින් කියනවා. සහිතම් මේ අසහිතම් මං යමක් තේරුම් සහිත දෙයක් මම කියන්නේ ඔයා කියන කිසිම දෙයක තේරුමක් නැහැ. අදිචින්නන්ත තේ විපරාවත්ත. ඔයා පුරුදු කරපු එක උඩු යටකු වෙලා තියෙන්නේ. ආරෝපිතී තේ වාදෝ තරවාදප්පම තමන් ඔයාට අභියෝගයක් කරන වාදාභියෝගයක් කරන මාත් එක්ක පුළුවන් නම් කරන්න තරවාදප්පමකයි ඒ වාදයෙන් බේරෙන හැටියක් දිනෙන හැටියක් හොයාගන්න. නිග්ගහිතෝසි එයා කන්දෙන් බලම යාවී කන්ඩම් කරන්න වටිනා කියන එක. නිබ්බේතේහි වාසච්චේ පහෝ එක්කෝ පුළුවන් නම් මේ ගැටලු ඒ සිතා ගන්න කියලා ඒ විදිහ තමන්ගේ අර සංඛාර තත්ත්වයක් අගේ කරමින් ඒ සංඛාර වලටත් විනිබන්ධ වෙලා පැඳිලා එකෙන් අනිත් එක්කෙනා එක්කන ගතියක් එනවා ඒක තමයි කච්චාන හාමුදුරුවෝ මා කිය එක විරුද්ධාර්ථය හැමතිස්සෙම කියනවා පාලි දිකාන මහත්මයාට. ඒක තමයි විග්ගයි කත්තාව. අර මුනිවරයා එහෙම නැහැ. ඒක තමයි දැන් මෙතෙන්දි කියන්න හදාන්නේ. කතන්න විග්ගයි ජනේන කෛරා. මේ මුනිවරයා ඒකට එහෙම සම්බන්ධතා පවත්න්නේ නැහැ. උන්වහන්සේ නැත්නම් මන් ධම්ම විඤ්ඤාණ ආජාන සීකත්තා වෙන්නේ. එහෙම කියන්න හදන්නේ නෑ. ඉති කෝගහපති යන්තං උත්තම් භගවතා අට්ඨක වර්ගයේ මාගන්ධේ පඤ්ඤේ මේක යන මේ තමයි අට්ඨක වර්ගයේ මාගන්ධේ පඤ්ඤේ ඒ ගෞරවනීය මහර්ෂි තථාගතයන් වහන්සේ කියලා දුන්නේ. ඕකම් පහයි අනිකේත සාරි. ගේ අයින් කරලා නෑ බුහුද්දකේ හැසිරෙන්නෙත් නැති. ගාමි අකුබ්බම් මුනිසන්ත වානි මිනිස්සුත් එක්ක සන්තවයන් ඇඟෑලුම්කම් පවත්වන්නේ කරුණා මෛත්‍රියකම නෙවෙයි කාමේ හිරිතු අපුරක් කරා බලාපොරොත්තු කාමයන් තියාගන්න ඕන જાති වලින් හිස් කරගෙන ඉන්නේ මාස අපුරෙක් කරානෝ තමන් බැඳ බෙන්ට දිලිසෙන්න බැබලෙන්න හදන්නේ නැහැ අනාගතයේදී. කතන්න විඥය ජනේන කයිලා මිනිසුත් එක්ක වාද කරන්නේ නැහැ. හිමස්සකු ගහ ප්‍රතිභගතා සංකීර්තේන භාෂිතස්ස ඒවම් විස්තරණත්ව දත්තම්බු තථාගතයන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් කියු දේ විස්තර වශයෙන් මේ තේරුම දැනගන්න ඒක තමයි හාලිද්දිකාන සූත්‍ර. සම්මා සම්බුදු සරණ. බොහොම පින් සත්‍යනිතුමා කල්‍යාණ මිත්‍ර සාකච්ඡාවට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. තව ටික වෙලාවයි තියෙන්නේ ඒක නිසා ඉදිරිපත් වෙන්න කියලා. සේන මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නේ විසඳුණාද? තව යමක් එකතු කරන්න තියෙනවද? නෑ මගේ ප්‍රශ්නේ විසඳුණා. බොහොම පින්. තෙරුවන් සරණයි. සමා වෙන්න මේ මේ මේක අපිට නොතේරුණාට කමන්නේ යන්තම් ඉව ඇල්ලුනා නම් හුළඟ වැදුනා නම් ඒ හොඳටම ඇති. ඔය එක්කම ඉලේස සංයුත්තේ තියෙනවා ඒ විදිහටම සූත්‍ර කීපයක් මේ සිත කියන එකට චිත්තස උපක්ඛිලේසෝ කියන එක වෙන විදිහකට විග්‍රහ කරලා. මේ වැඩි කියලා හිතන්න එපා. වැඩි කියලා හිතන්න මේ තේරුම් ගන්නවා අපි. එතෙන්දී යෝ භික්ඛවේ චක්කුස්මින් චන්දරාගෝ චිත්තස්සේසු පක්ඛලේසු. මේ ඇහැ එක්ක කැමැති මේ චන්දරාගයක් තියෙනවා නම් මා පරිවර්තනය කරන්නේ ලිටරලි නෙවෙයි. මේ ඇහත් එක්ක එක්ක තියෙන අනවශ්‍ය සම්බන්ධතාවයම සිතට තියෙන වලාකුලක් උපක්ලේශය. උපක්ලේශය කියනකොට ඒක බර කරලා හිතන්න එපා. හිත වැහෙන වලාකුලක්. අර චිත්ත ප්‍රභාස්වර ගතිය වැහෙනවා. ඒතෝ චක්කු සෝත ඝාන જીවහා කාය මන කියන ඔක්කොම මනෝ මනෝ ගැන චන්දරාගයක් තියෙනවා නම් ඒක චිත්තස්ස සිලේසෝ ඒක හොඳට මතක තියාගන්න හයවෙනි එක යෝ මනස්මින් චන්දරාගෝ චිත්තස්සේසෝ උපක්ඛිලේසෝ ඒක චිත්ත භාවයේට අර ප්‍රභාස්වර චිත්ත භාවයේ තියෙන උපක්ඛිලේශයක් ඉමේසු චසුතානේසු මං කෙටි කියනවා. චේසු පක්ඛිලේසු පහිනෝ හෝති. ඔය හය තැන තියෙන පක්ඛිලේසත්වයේ අයින් වෙලා ගියොත් ඒ වෙලාවට නෙක්ඛම්ම නින්නස් අන්තස්ස චිත්තං හෝති. යාගේ චිත්තය නෛෂ්ක්‍රම්‍ය පැත්තට නැඹුරු වෙමින් යනවා. නික්කම්ම පරිභාවිතං චිත්තං කම්මනියං කාය නිෂ්ක්‍රම්මින් වැඩෙන්න පටන් ගත්ත චිත්තය වඩා ක්‍රියාශීලීව තේරෙනවා. තේ තමන්තම තේන චිත කම්මනියං කායති. මේක කර්මන්‍යයි මේක මේක වඩා දැන් වැඩ කරන්න පුළුවන් කියලා තමන්ටම තේරෙනවා. කායති වේක. මොනවාටද අභිඤ්ඤා සච්චිකරණීයස ධම්මේසු වඩා ගැඹුරින් තේරුම් අරගෙන තමා තේරුම් අරගෙන තමන්ටම අත්දකින්න පුළුවන් ධර්මයන් තියෙනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. අර නිකම් පරිභාවිත චිතේක. අපි චිත්ත අර උපත් කිලේසත්වය ගැන කතා කරන නිසා මේ මේ වචන අනුව ආවේ මේ සූත්‍ර ටික මතුවෙලා ඉන්නේ. ඊ විදියටම යෝ භික්කවේ රූපේසු චන්දරාගෝ චිත්තස්සේසු පක්ඛිලේසු. ඒතකොට රූපවල තියෙන රූප තව තියෙනවා හොඳයි කියලා බැඳෙන්න ගතියක් එනවා. සුදු සූත්‍රයට එන්න කලින් ආනන්දහාරු කියන අපි මේක මතක තියාගන්න. සද්දවලට ගන්ධවල රසවලට. ඒ හය තැන තියෙන උපක්ඛිලේසයේ දියවැලයන්ට පටන් ගත්තහමයි නිකම්ම චිත්තෙන් නිකම්ම නින්නම් චස්ස චිත්තං හෝති නෛෂ්ක්‍රම්‍යේට නෛෂ්ක්‍රම්‍ය කියනකොට චන්නයි කන්තකයි මතක් වෙන්න එපා චන්න හිටපුවාවි කන්තකත් ගෙදරම හිටුවා හිටියාවි නිකම්ම නින්නම් චස්ස චිත්තං හෝති නිකම්ම පරිභාවිතං චිත්තං කම්මනියං කායති ඒකේ දැන් කර්මන්‍යයි කියලා Tamanට තේරෙනවා ඉහළ වැඩ සියහයව තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ විඥානය චක්කු විඥානයටත් තියෙනවා චන්දරාගයක් ඒකේ චිත්ත උපක්ඛිලේශය මම කෙටි කරනවා මේ ටික තේරුම් ගන්න විතරයි චක්කු සම්පස්ස සෝත සම්පස්ස ඝාන සම්පස්ස වල තියෙන චන්දරාගේ මනෝ සම්පස්ස වල චන්ද්‍රාගය විශේෂයෙන් මනෝ සම්පස්ස ප්‍රතිතිය. ඒ කියන්නේ හිත හිතලා හරි භාවනා කරනකොට හිතෙන්න ඕනේ. ඊට පස්සේ අර ලොකු ශාලාවේ ඇහෙන ශබ්ද විතරයි ඒවා ඊට පස්සේ. ඒවාට තියෙන චන්ද්‍රාගයෙන් වුණාම නෙකම්මනින්නේ වෙනසිට. නැස්ක්‍රාමෙට නැඹුරු වෙනවා. ඡන්න හිටපු ආවේ කන්තකේ හිටපු ආවේ නමුත් නාස්කර්මයට හිත නැඹුරු අභිඤ්ඤා සච්චිකරණයේ ධම්මේස් කායෙත් හිතෝට කර්මන්නේ වෙලා අභිඤ්ඤා සච්චිකරණීය ධර්මෝ තමන්ට තේරෙන්න පටන් ගන්න එක හරි නිවිච්ච. ඒතොසක් ඊළඟට චත්ත සම්පස්සජ වේදනාව ගැන ඇති වෙන චන්දරාගේ චිත්තුප්පක්ඛිදේශය ඒකනම් තේරෙන ගැටියක් තියෙනවා අපිට. අනිත් ඒවාට වඩා. මොකද වින්දනයත් එක්කනේ අපි ඇලෙන්නේ නිසා. ඒතු රේහාට තියෙන ඒ චිත උපක්‍රියසයන් වුණාම නෂ්කම්මේ පැත්තට නැඹුරු වෙනවා. නෂ්කම්මේ පැත්තට නැඹුරුනහම තමන්ටම තේරෙන්න පටන් ගන්නවා සිත දැන් දැස් 30කට කියලා. අභිඥා සත්‍යකරණිස් ධම්මේසු. ඊට පස්සේ රූප සංඥා, සද්ද සංඥා ඔය ඉතින් චන්දරාගය ඒවනොත් තේරෙනවා දල වශයෙන් ඊට පස්සේ රූප සංචේතන ශබ්ද සංචේතන ඉවත් ලබා තියාගන්න මනසින් කරන සැලසුම් ඊට පස්සේ තණ්හා රූප තණ්හා සද්ද තණ්හා චිත්තසුපක්ඛිලේස් ඒක නම් දන්නා කොහොම හරි උපක්ඛිලේශ කියලා. මොකද උපක්ඛිලේශ කියනකොට මේ මේ බන්නා ඒකයි. නැහැ තව මෙහා දේවල් තියෙන. ඒ නිසා තමන් කෙලස් බරිතයි කියලා ජජ් කරන්න එපා කියලා ඒකයි මම ජජ් කරනවා කිය අනුන් ගැන ජජ් කරලා නෙවෙයි තමන් ගැනම ජජ් කරලා. ඊට පස්සේ පඨවි ධාතුයා චන්දරාගෝ චිත්තස්සේ සූපක්ඛිලේසු පඨවි ධාතුත්වය ගැන චන්දරාගයක් තියෙනවා නම් ඒ කියන්නේ ගත්ත ශරීරයනේ ගත්ත ශරීරයේ මූල ධාතු ස්වરૂපයන්නේ. තුරා රූප ලෝකයේ ඇත්ත කොහොමද තන්නේ? ඇයි මේ වක්කු gaduwakට මෙච්චර බැඳිලා ඉන්නේ කියලා හිතන. මේ හැමකට මෙච්චර බැඳිලා ඉන්නේ කියලා ඒ ඇත්ත හිතන්නේ. විඥාන ධාතුව චන්දරාගෝ චිත්තසුපකිලේස ඒතොර පිටින් තියෙන පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු හයට ඉමේසු චසිකානේසු චිත්තස් චේතසුපකිලේසු පහිනෝ මොති කොයි වෙලාවක හරි මේ හයතන උපක්ඛිලේස චිත්තේස උපක්ඛිලේසයන් උනොත් නෙක්ඛම්ම නින්නං චස්ස චිත්තං හෝති යගේ චිත්ත සමත භාවය ඒ කියන්නේ හිතන ගතිය නෛෂ්කම්මෙත් නැඹුරු වෙලා යනවා මං යාලිට කියන්න මට ස්කන්තක හිටපු ආවේ චන්න හිටපු ආවේ නිරංජරාව තිබිච්චා නිරංජන මිහා තීරින් නික්කම්මනින් චිත්තේට නික්කම්ම පරිභාවිතං චිත්තං කම්මනියං කායේති මේක දැන් වැඩ කරන්න පුළුවන් හිතක් කියලා හිතෙනවා නිෂ්කම්ම පරිභාවිත හිතාවහම ඒකේ කර්මඤ්ඤත්තේ තේරෙන. ඒකේ ශක්තිය තේරෙන කුමක් සඳහාද? අභිඤ්ඤා සත්‍චිකරණේසු ධම්මේසු. ඊළඟට පංච උපාදානස්කන්ධ ගැන කියන්නේ රූපස්මින් චන්දරාගෝ චිත්තස්සේසු පක්ඛිලේසු වෙන අපි දන්නවා. අහලා අහලම දන්නවා. ඒක ඒවා කොහෙවත් තියෙන જાති නෙමෙයි. එතකොට චලනයේ වෙන ස්වરૂපය තුලම තියෙන જાති සත්‍යය කියන එකේ ඔය රූපේ නියපොත්තට වඩා මට ළඟයි. මගේ හුස්මට වඩා මට ළඟයි. මං හිතන සිතිවිල්ලට වඩා ළඟයි. මං මගේ මතකේ වලට වඩා ළඟයි. මගේ සිතිවිලි වලට වඩා ළඟයි. සත්‍ය අවබෝධය එතකොට අප බොහෝ විට කරන්නේ නහය අල්ලන්න හදනවා අත වටේ කරකලා අනිත් පැත්ත මේ කෙලින්ම අල්ලන්න කන වටේට ගිහිල්ලා නහය අල්ලන්න හදනවා වගේ සිතවිල්ලක් පහළ වෙන්න ඉඩ තියෙනවා අපි කරනවා නේ සිතවිල්ලක් පහළ වෙන්න සත්‍යයේ පරම සත්‍යයේ අප තුළ තියෙන නිරෝධය ඉමස්මින් යග්ගමත්තේ කලේබරේ සසන් සමනිතේ දුක්ඛ නිරෝධාන්ත පඤ්ඤපේමි. ඒකට අවශ්‍ය වෙලා වෙන්නේ හලලා දාන කිතර අනිත්‍ය වජාති. ගණ්ඩ දෙයක් නැහැ. අවබෝධ කරගන්න දෙයක් විතරයි තියෙන දුක් කියලා. ඉතින් අර සීලකන්ද වර්ගයේ කොම් බුදුහාම කියන්න හදන්නේ තථාගතවරෙක් පහළ මෙන්න මේ தත්ත්වයට එන්න මේ தත්ත්වයට එන්න මේ தත්ත්වයට එන්න උත්සාහයක් ගන්න. ඒකවල මේකේ තියෙනවා කියන එකයි සීලකන්ද සමාධික්ඛන්ද පඤ්ඤාක්ඛන්ද සුභ සූත්‍රයේදී කියන්න හදන අපි ඊළඟ සතිය අනිවාර්යෙන් ඒ ටික කතා කරමු. ඒකෝට අපේ මාර්ගයට අවතීන වෙන්න පුළුවන්. සම්මා සම්බුදු සරණයි උතුම් දහම් කරුණු උදාර දහම් කරුණු කියලා දුන්න ප්‍රශ්න තුලින් සත පිං චිත්තේ කර්මන්නේ බවට පත් වෙනවා එහෙනකොට චිත්ත කර්මන්නේ බවට පත් වෙනවා සම්මා සම්බුද්ධ සරණයි හැම දිනාටම පින් අපි අවසන් කරමු අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් වන්දනාව নমස්කාරයේ ප්‍රතිපාත වේවා කච්චාන මහරහතන් වහන්සේට අනිකුත් උත්තමයන් උත්තමාවියන්ට පිවිතුරු සිතෙන් කරන දැහැමි පැතුම් අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීමේ කඩ වැඩි නිසා හොඳ පැතුම් රසක් හොඳ අදිෂ්ඨාන සක්කරමු මේ ජීවිතේ මේ භවයේ මේ සිරුර දරා පෝෂණය කළ හැකි සංසාරික පැත්ම සුපත් වේවා පියානන්ද පරම වූ යහපතම දකිත්වා මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිෂේ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමඟ දැන් හෙට අනිද්දා මේ මාස ඊළඟ මාස ඊළඟ අවුරුද්ද වඩා ධාර්මිකව නිෂ්ක්‍රමයෙන් කර්මන්නේ වේවා. සද්ධා විද සති සමාධි ප්‍රඥා වැඩේවා. උදාර ගති ප්‍රතුම් ඇති මිත්‍රයම් උදාර ගති ප්‍රතුම් ඇති මිත්‍රියන් පමණ මැසුරට ලැබේවා. අපේ ශේෂනා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිස සේවයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අපි අදිෂ්ඨාන කියමු ප්‍රාර්ථනා කරමු තථාගතයන් වහන්සේට নমස්කාර වේවා සම්මා සම්බුදු සරණයි කල්යාණ මිත්‍රන් වහන්සේට පිං සාදු සාදු සාදු දරුවන් සරණයි